ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ධර්ම දේශනාවකට සැරසෙමු සාදුකාරය පාත්තමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊතාවුසෝ භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය නේව සුමනෝ හෝති නෝ දුම්මනෝ උපේක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් උගන්වන දෙච්ච කරුණු හයක් සහිත මේ පාඩම් පන්තියේ අවසාන කාරණාවට අපි මාතෘකා තැබුවේ. අපි දවස් 4න් කාරණා හතරයි අපි අත්‍යවම සාකච්ඡා කළේ. ඇයි එහෙම කරන්න කියන එක මෙන්න මේ විදිහටයි සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නේ. අපි ඉස්ලාම් දවසේ ඇහත් රූපයත් සම්බන්ධ කරගෙන මනාපමනාප පහළ වෙන හැටි ඒක පහළ වෙන නොවීම සඳහා උපදවාගත යුතු උපාදීක තබ්බ ධර්මය නැත්නම් උපේක්ෂාව කොහොමද පීඩවගන්නේ කියන එක තේරුම් ගන්න උත්සාහ කළා. ඊට පස්සේ කන සද්දයක් සම්බන්ධ කරගෙන හිතක පහළ වෙන්න පුළුවන් මනාපමනාප දෙක අභාවිත මනසක සිදුවෙන දෙයක් යෝගාවචර මනසක සිදු නොවන දෙයක් නැත්නම් භාවිත මනසක සිද්ධ නොවිය යුතු දෙයක්. ඒ සඳහා අපි මේ වෙලාවේ දැනගෙන මේ මනාපේ මේ යමනාපේ කියලා පුළුවන් තරම් ඒකට උපේක්ෂා වෙන්න ඕනේ. සති සම්පජඤ්ඤේ යුක්තව. ඒ උපේක්ෂාව අඥාන උපේක්ෂාවක් වෙන්න බෑ. ඒකයි මෙතන තියෙන වැදගත් දේ. උපේක්ඛ කෝච විහෙරති සතෝ සම්පජානෝ කියන එක බුදුජානනාංශයේ මේ විදිහට සමහර විටක සඳහන් කරනවා. ඒක ටිකක් බරපතල වෙන්න පුළුවන්. ආර්ය සමාධිය සඳහන් කරනකොට චතුත්ථ ධාන සමාධිය උපේක්ඛ කෝච සතෝච කියලා. සතියෙන් ආර්ය වෙච්ච උපේක්ෂා සහිත සමාධියක් තමයි බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව එන සමාධිය මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. සතියෙන් තොර වෙන උපේක්ෂාව අඥාන උපේක්ෂාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෝඩකම. ඒ කියන්නේ කර ඇරීම, මග ඇරීම. ඒක නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. ඒ සද්දෙත් අහනවා සත් වේදනාවක් දැනෙනවා මනාපමනාවක් පහළ වෙනවා. නමුත් ඒක අබිරමණය කරන්නේ, අජෝසනය කරන්නේ, ඒ කියන්නේ වචන කතා කරන්නේ හැකි තාක් ඉක්මනට ආය උපේක්ෂාසගත අරමුණට හිත ගන්නවා සතියෙන් සම්පජන්ණි. ඒ කියන්නේ ඊට ඉස්සර උපේක්ෂාසගත අරමුණ අපි අඳුරගෙන තියෙනවා. පෝෂණය කරලා තියෙනවා. අපි අරමුණ හිතපත් කරලා තේරුම් ගන්න ඕනේ. සතිය තේරුම් ගන්න තියෙනවා. ඊට පස්සේ අපි ඊයේ සාකච්ඡා කරා නාසයත් ගඳත් සමග ඇති කරන මේ සම්බන්ධය. නමුත් සර්වජන් වහන්සේගේ මේ බාහ්‍ය ධාර්චූරිය එහෙම නැත්නම් මේ මාළුකි පුත්‍ර සූත්‍රය එහෙම නැත්නම් අනාථපිණ්ඩික වාද සූත්‍රවල ඇහත් රූපයත් පළවෙනි පදයෙන් සඳහන් කරනවා ඇහින් රූපයක් දැක්කට දෙවකු පමණින් නැත කරන්න කියලා. දිට්ඨි දිට්ඨමත්තම් පවිසති ඒක මන මනාපමනා පහල කරගෙන කතන්දර ගොත කොටා තමන්ගේ ඊගා චිත්තක්ෂණේ කෙලස ගන්න එපා දැක්කා දැක්ක වමනින් නැත කරා නම් ඒක පිළිබඳව දැක්කත් ඒ රූපේ නිසා මනාපමනා පහල වුණත් එතනින් නැත කරන්න පුළුවන් නම් කෙලෙස් හැදිලා යන්නේ නැවත තමන්ට තමන්ගේ මූල කර්මස්ථානට එන්න පුළුවන් ගතිය නැත්නම් උපේක්ෂාව ඇති කරන්න පුළුවන් ගතියක් තියෙනවා ඊට පස්සේ කනේ සද්දයක් අහන්න පාම සුතේ සුතමත්තම් භවිෂති ඇහුව ඇහුවයින් ඉවර කරන්න. ආයෙ ඔක දිගේ ඒ දිගට අද්දන්න ගියොත් ප්‍රපංච කරන්න ගියොත් අනවශ්‍ය කෙලෙස් ආශයක් උපදින්න ඉඩ තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි ගපආතාපදයේ සර්වචන් සඳහන් කරන්නේ මුතේ මුත්තමත්තම් භවිෂති. මේ මුතය කියන වචනය පාලියේ සඳහන් වෙන්නේ ගන්ධ රස පහස කියන තුනටම. ඒ නිසා අපි ඊයේ ඉගෙන ගත්ත පාඩම නාශය සහ ගඳ සම්බන්ධ කරන එක දිවසා රස සම්බන්ධ කරුවත් ඔච්චරම තමයි. කය සහ පහස සම්බන්ධ කරුවත් එච්චරයි. මේ තුනම බාහ්‍ය දාරුචීරිය සම්බන්ධ සිද්ධියේදී සරුවචන්ත එකට දාන්නේ. ඒ නිසා මේ දේශනාවලියෙත් අපි ඊයේ දේශනා කරපු නාශයට ගඳක් දැනෙනවා කියන න්‍යායමයි දිවට රසක් දැනෙන කොටත් අපි ඒකමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම කයර පහසක් දැනකොටත් එහෙමයි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ආනාපානය කියලා කියන්නේ කයට දැවෙන පහසක් තමයි. අපි ඒක තමයි මූල කර්මස්ථානය කරගෙන යනවා කියලා හිතමු. ඉඳගෙන ඉන්න වෙලාව. එතකොට කයේ වෙන තැනක වේදනාවක් එනවා. ඒත් කයේ පහස. ඒන වේදනාවට සුමන වෙන්න පුළුවන්, දුමන වෙන්න පුළුවන්. ඒක සුඛ වේදනාවක් නම් සුන්දරයි, හොඳයි. මනස සුමන වෙනවා. ඒන වේදනාව නරක නම් දුමන වෙනවා. ඒ කියන්නේ දුරුමුඛ වෙනවයි කියලා අපි කියන්නේ. ඒ නිසා මේ ආනාපානය බලද්දිම කයේ අනෙකුත් දැනෙන දැනීම්, හැඟීම්, විඳීම් මනාපමනාප පහළ වෙන්න පුළුවන්. එතකොට එව්ව දිගේ කතන්දර ගොතන්න ගියොත් ඒ තාක් ඒ කෙනාගේ හිත ආනාපානේ පවතින්නේ, උපේක්ෂාවේ පවතින්නේ අර ආපු දේවල් නිසා මනාපමනාප ඇති වෙලා රාගානුසය, දෝසානුසය ඇති වෙන්න පුළුවන්. අන්නේ බව දැනගෙන ඒක දිගේ පොර දාන්න නැතුව ඒකට ආහාර දෙන්නේ නැතුව නැවත වැඩමින් හිටපු ආනාපාන හිත ගන්න පුළුවන් නම් නැත්නම් අඩුව ගානේ කයට හිත ගන්න පුළුවන් නම් එතකොට සති සම්පජාඤ්ඤයට වැඩක් තියෙනවා. එතන හදන තන වඩා ගන්න සති සම්පජාඤ්ඤයට ක්‍රියාවත් වෙන්න තැනක් තියෙනවා. එතකොට යෝගාවචර බේරෙනවා. ඒ නිසා මුතය කියන එකෙන් ගඳත් රසත් පහසත් කියන නැත්නම් නාසයත් දිවත් කයත් කියන ඉන්ද්‍රිය තුනමත් බාහිර ආයතන වශයෙන් තියෙන ගන්ධ රස පහස සම්බන්ධ වෙනවා නම් හයවෙනි කාරණාව තමයි මනසත් ධර්මත් විඥානයත් සම්බන්ධ වෙන හැටි. විදවුසෝ බික්කෝ මනසන් ධම්මං විඥාය. මනසට යම් ධර්මයක් වැටහෙනවා. මෙතන වැටහෙනවයි කියන එකෙන් අදහස් කරගන්න තියෙන්නේ වෙන දෙයකින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් කියන එක විතරයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් මනසට වැටහෙනවා නම් ආස්වාස් ප්‍රසවාසයේ මේ ආස්වාසේ ප්‍රසවාසයේ නෙවෙයි මේ ප්‍රසවාසයේ ආස්වාසේ නෙවෙයි කියලා ඔතන විඥානයේ කෘත්‍යය. මොන දෙයක් හරි දිනුනට පස්සේ වෙන්කොට හඳුනා ගන්න. ඒක බොහොම දේශපාලනේ තියෙන කෙනාට විතරයි කරන්න පුළුවන්. දේශපාලන හැම කෙනෙක්ම පුදුල දැකපු ගමන් එයා දන්නවා අනිත් කෙනෙක්ගේ වෙන් කළ හඳුනා ගන්න හැටි. එයා දන්නවා කොයි එකත් වාසියට හරව ගන්න. ඒක අන්තිම සූක්ෂම කට්ට කෛරාටික වෙට්ට විත්තල වට්ටබඳුරු දේශපාලනඥයන් තමයි විඥානිකය. නිසා කිසිම දේශපාලනයකට බැලලා වැඩක් නැහැ. මොකද Taman ළඟ විඥානයේ තියෙන තාකල් Taman ඔය කට්ටවත් කට්ට කට්ට කාලා නැහැ තව. <coughs> කට්ට කයිරා ටික වෙට්ට පිත්තල පට්ට බඳුරු හිතක් අපිට තියෙනවා. ඒක තමයි අපි ඔය වෙන්කට හඳුනා ගැනීමෙන් තමයි අපි වැඩේට ඇඟිලි ගහන්නේ. අහල්ලා ගත්තට පස්සේ ආයේ ගලවන්න බෑ. විඥාණය බුදුරජාණන් අපිට උගන්වන්නේ මේ විඥාණය කරන දෙකට බෙදලා ආණ්ඩු කරන මේ සුද්ධගේ පට්ට බඳුරු වැඩේ සුද්ධ කරන්න ඉස්සෙල්ලා විඥාණය අපිට කරලා තියෙනවා. සුද්ධ ලව්වා මේක තේරුම් අරගෙන අපේ විඥාණය කොහොමද මේක කරන්න කියලා තේරුම් ගන්නව නම් ඒ මනසේ ඒ කෘත්‍ය අපි කියන විඥානය කියලා. ඒකේ උඟ දෙනකේ විඥානය කියනක ඔයක කියලා පිළිගන්න කැමති නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද විඥානයේ ඊට ගොඩක් දේවල් තියෙනවා. නමුත් භාවනාවේදී ගන්න තියෙන්නේ මේ ආස්වාසයේ ප්‍රසවාසය හොඳයි ප්‍රසවාසයේ ආස්වාසය හොඳයි කියලා මෙන්නනම් විඥානයේ අයිය වෙලා ඉවරයි. එහෙම නැතුව ආනපානට වැඩිය බිම්බීම හැකිලිම හොඳයි බිම්බීම හැකිලිට ආනපාන හොඳයි කියලා මෙන්නනම් විඥානයේ රජ වෙලා ඉවරයි. එනයි කෙලස් තමයි. එහෙම නැත්නම් ආනාපානෙ ඉන්න වෙලාවේ සද්දෙට කැහෙනවනම් සද්දේ හොඳ නැහැ ආනාපානෙ හොඳයි ආනාපානෙට වැඩි සද්දේ හොඳයි කිව්වනම් විඥානය දෙකට බෙදලා වැඩි කරලා ඉවරයි. ඉතින් අපිට මනසට ධර්මයක් පැනනට පස්සේ ඒක විඥාණයට ලක් වෙනකොට සංස්කරණය වෙලා ඉවරයි. සංකාරපච්චා විඥාන. එන්නේ ඒ මනසට වැටෙන ධර්මයේ අනුව නේව සුමනෝ හෝති න දුම්මනෝ හෝති කියලා මේ විඥාණය අපිට වෙන් කළා කපලා කොටලා අපිට මේසෙට ඇරලා කන්න දුන්නට මනාපමනාප වශයෙන් කන්න නැතුව හොඳ නරක වශයෙන් කන්න නැතුව ජය පරාජය වශයෙන් කන්නේ නැතුව යශස අයස වශයෙන් කන්නේ නැතුව මේ උපේක්ෂා වෙනවයි කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පන්න නොවෙන්න ඉගෙන ගන්න කතාව. එහෙමනම් ඒ සති සම්පජඤ්ඤය මේ උපේක්ෂාවට ඉඩ දෙන අශ්ලෝක ධර්මයට කම්පා නොවෙන්න ගන්න මේ සති සම්පජඤ්ඤය ඉතී සති සම්පජඤ්ඤයේ තියෙන ඉහළම කෘත්‍ය සම්පාදනය කරනවා. දැන්ට අපි භාවනාවේ මුල් හරියේදී යනකොට විශේෂයෙන් කියනවා නම් මේ සතිය බොජ්ජංග මට්ටමට යනකම් ඔච්චර පන්නරයක් හිටින්නේ නැහැ. එතෙන් දැනකන් සතියත් විඥාණයට උඩගෙඩි දීගෙන යන්නේ අර කොහොඳයි මේක නරකයි අරක සපයි මේක දුක්ඛයි මේක ජයක් මේක පරාජයක් මේක යසසක් මේක අයසක් කියන දෙත්තට යනවා යම් වෙලාවක යෝගාවචරයා සතිය කියන ධර්මය සතිපට්ඨානය සති ඉන්ද්‍රිය සති බලය වශයෙන් කට්ටයන් 6කින් දිනුනාට පස්සේ තමයි සති සම්බොජ්ජංගේ බාටපත් වෙන්නේ. අන්න එතෙන්ට යනකොට යෝගාවචරය මේ සති සම්බොජ්ජංගේ ආරක්ෂා කිරීම පිණිස මේ උපේක්ෂාව පාවිච්චි කරනවා මේ වැඩේට ලාභ පාඩු මේ වැඩේට සුඛ දුක මේ වැඩේට යසායස මොනව ආවත් ඒකෙන් හිත සලා ගන්න නැතුව අර ගත්ත සම්බොජ්ජංග මට්ටමේ සත්‍ය පවත්නවා කිව්වහම ඔය මනස විඥානයේ නිසා ඔය අෂ්ටලෝක ධර්මේ කොහොමද අපිට රිංගවන්න හදන ඇටි දිහා බලන්න පුළුවන්. එයා නොමිලේ කතා කරන නීතිඥයෙක් වගේ උසාවියට ඇවිල්ලා අපිට උදව් කරනවා. බෙක් කරන්නේ අපිව පක්ෂග්‍රාහී කරනවා. අපි මූලධර්මවාදී කරනවා. සිංහල බුද්ධ ආගම් බවට පත් කරනවා. එතකොට හැබැයි මනුස්සකම නැහැ කියලා විතරක් මතක තියාගන්න. මූණ දිහා බලනකොට සෝරි කියලා හිතනවා. මොන්නා හරි ওই පක්ෂග්‍රාහයට ගිය ගමන් අපි ළඟෙන් ගිලින ලේසියම ගිලින දේ තමයි මනුස්සකම. ඒ නිසා විඥානේ මතුවෙච්ච ගමන් මනුස්සකමක් නැහැ. අපි ඒකට අපේ දරුවන්ට මගේ රටට මගේ පවුලට මගේ කයට ඉතින් නඩන්න පටන් අර ගන්නවා. ඒකට අල්ලපගෙට එන්න ගැව්වත් කමන්නේ. මට හරි ගිහිල්ලා. ඒ මේ අයව කියනකොට ඉතින් මං හිතන් තියා hina වෙන්න පුළුවන් හින්දා කීත හැකෙයි ඉතින් හිතතරක් වෙයිද කියලා කියන්න බෑ. ඒ අර අපිට පාළි උගන්නපු ඒ ඊ කාලේ මහත්තයා කියනවා එයා ඉන්නේ හවුසින් ස්කීම් එකකලු. කියන්නේ ගෙවල් ළඟ ළඟ තියනවලු. අල්ලපු ගෙදර අම්මා හැන්දෑවට හැමදාම අයිති භාවනා කරනවා. ඉතින් කියනවලු සියලු සත්ත්ව නිදුක්කෙත්තා නිරෝගීත්වා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සියලු සත්ත්ව නිදුක්කෙත්තා නිරෝගීත්වා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සියලු සත්ත්ව නිදුක්කෙත්තා නිරෝගීත්වා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. ඉතින් මේ මහත්තයා කිව්වලු මහත්තයාගේ අම්මා කතා කරලා කිව්වලු මේ මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ අම්මා දන්නේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කතා කරලා කිව්වලු එහෙම කියන්න එපා කියන කතාවත් හොඳ නැහැ. අහන කෙනාටත් හොඳ නැහැ කියලා. ඊස්කලි මහත්වයක නිකම්ම කියවෙනවා. ඒකලේ මත ඒ තරම්ම අල්ලපු ගෙදර පරක්කිට තරහයි. සියලු සත්‍යෝ නිදුක්කෙත්තා. අල්ලපු ගෙදර මඟ හරවලා. අනේ උන්ට හින ගහපන්කෝ අපි මේ ගෙදරතර මඟ හරවලා කියලා කතාව අහලා තියෙනවා. ශාප කරනකොට කියන්නේ එහෙමයි. උන්ට හින හත ගහන්න ඕනේ අපේ ගෙදර ගෙදර දුවදරුව මඟ හරවලා. අපිට හින නැතුව උන්ට හින දෙනවා. මේක කොහොමඩක්වත් අපි hina වුණාට ඔය හැම මල්ලෙම හැම කෙනාගේම මල්ලේ ওই කිල්ලෝට තියෙනවා ඔය කිල්ලෝට හුණුත් තියෙනවා හැම වෙලාවෙම අපි අර මගේ අපේ ඒ ඒකට බැඳෙට ගතිය එනකොට තොපේ පර කියන ගතිය අනිවාර්යයෙන්ම එන ඒකට දැනගෙන ඉන්න ඒ ඒ සියොම් බෙදීම හරහා manussකමකට ඉන්න බෑ කොහොමඩක්වත් ඉන්න බෑ ඒකට මගේ ගතිය අවිල්ල ඉවරයි එතකොට ඒක රකින්න නම් අනිවාර්යයෙන් මතක තියාගන්න අනුන් සූරා කණ්ඩ ඕන. අනුන් මිරි කණ්ඩ ඕන. අනුන්ට හෙන පතන්න වෙනවා. ඉතින් මේ දෙක නැතුව මමත් මිනිස්සෙක් ඔක්කොම මිනිස්සු කියන මට්ටමට එනකොට අපි කියනවා සතිය බොජ්ජංග මට්ටමට ගිහිල්ලා. එහෙම නැත්නම් කාට වුණත් සමසේ සලකනවායි කියලා. ඒක තමයි ਸਰුවචන්සේ සඳහන් කරන්නේ මාතා යතා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං. මවක් තම දරුවෙකුට දරුවක් දරුවෙක් ජීවිත පරදුවට තියා රකින්න ආසේ සියලු සත්‍යයන් කෙරෙහි ඒ තමන්ගේ මාට දරුවට ප්‍රේම කරනවා කියනකොට බැල්ලියොත් කරන්නේ ඒකට මෛත්‍රිය කියන්න බෑ ඒක ඒක බොක්කෙන් එන එකක් මෛත්‍රිය නම් ඒ උපමාවෙන් අරගෙන සියලු සත්‍යයන් කෙරේ. ඒවම්පි සබ්බ භූතේසු වාන සම්භාවයේ අපරිපාණ මනස වඩන්ඩ අපරිමාණව හැම කෙනෙකුටම සමාන වෙන්නේ. අමාරුයි. අමාරුවන්ට කලහක්කා. ඒක තමයි මෙතනදී අපි ගන්න හදාන්නේ අද හතරවෙනි දවසේ ඉවර වෙන ධර්ම දේශනාව කියලා. ඒ නිසාට රූපයක් දැකලා මනාපමනා පහළ වෙන ඇති, ශබ්දයක් අහලා මනාපමනා පහළ වෙන ඇති, ගන්ධ රස පහසක් ඇවිල්ලා මනාපමනා පහළ වෙන ඇති කියන මේ රූප ධර්මත් එක්ක රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියනවා ඒවට අපි රූප ධර්ම කියනවා දැන් මනස ධම්මං විඤ්ඤාය දැන් අරූප ධර්මයක් මනසට වැටෙනවා කාට හරි එක තරහක් එනවා කවුරු හරි එක්ක වෛරයක් එනවා එහෙම නැත්නම් කාටද ප්‍රේමයක් හටගන්නේ. එහෙම නැත්නම් වෙන හිතේ ආකල්ප ඇති වෙනවා, ආවේගයක් ඇති වෙනවා. ඇති වෙනකොට ඒ දැක්කට පස්සේ නැත්නම් මනසට ආවට පස්සේ ඒක කෙරෙහි මනාපමනාප ඇති නොවේ. මනසුමනෝ දුම්මනෝ කියන දෙක නැතුව උපේක්ෂාවෙන් ගත කරනොත් මේක ඇහි නෙවෙයි ආවේ, කනේ නෙවෙයි, නාසයේ නෙවෙයි, දිවේ නෙවෙයි, කයේ නෙවෙයි මේ මනසේ මනස මේ වෙස්පිරට හේතුනේ රූප දැකලා ශබ්ද අහලා ගන්ධ රස පහස නිසා නෙවෙයි. ඉන් එහා ගිය ධර්මයක් නිසා කියලා. ඒ නිසා ධම්ම කියන ಪದේ මෙතන සඳහන් කරලා තියෙන්නේ දේ කියන එක. මනසට දෙයක් මුලිච්ච වෙනවා. ඒ මුලිච්ච වෙන දේ රූපයේ හේවණලක් වෙන්න පුළුවන් නැත්නම් නාම ධර්මයක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට මේ මෛත්‍රී භාවනා කර කර ඉනකොට හරි ප්‍රභාකරන් කියන නම ඇහෙනකොටම ඉබේම මනස දුම්මන වෙනවා. අපි ප්‍රභාකරන් දැකලත් නැහැ. දන්නෙත් නැහැ. පුදුමාකාර ද්වේෂයක් එනවා. ඒ ප්‍රභාකරන් නමෙන් ඉන්දියාවේ නැත්තම් දැන් මේ යාපනයේ ඇති ලක්ෂයක් විතර මිනිස්සු. නමුත් මේ ඔක්කොම පැත්තක දෙවිච්චාවයි නම එනකොටම අපි ළඟ මොකද්දෝ අමනාපයක් එනවා. දැකලත් නෙවෙයි දන්නෙත් නැහැ. එහෙම නැත්නම් අපි හිතමු භාවනා කරපන දෙකිනොට මරණය කියලා ඇහෙනකොටම බීචිකාවක් එනවා. මරණ කියලා ඇති වෙනකොට ගෑවෙනවා. මරණේ කවදාකවත් විඳ අත්දිනලා නැහැ. ඒකට මනසටයි මනාපමනාප පහළ වෙන්නේ. ඉතින් ඒක පිළිබඳව කතා කරන්න කිව්වොත් ඉතින් අපි ඒක තර්ක කරන්න යන්නේ පොදු වශයෙන් බාර ගන්නවා මරණේ බීචිකාවක්. ඒ වගේම ලෙඩ වෙනවා කියන්නේ බීචිකාවක්. වයසට යනවා කියන්නේ බීචිකාවක්. ඉතින් ඒ නිසා අපි පරිශන කරන්න පුළුවන් තරම් ඒ ක්‍රෝමසෝම් වල තියෙන RNA DNA නැත්නම් ඒ මේ මේවල ඥානවල අවසානයේ තියෙන කැප් එකේ තමයි ඔය වයසට යන එක තියෙන්නේ. ඒක නැති කරගන්න මොනවා කෑවොත්ද හොඳ. මොන බීම බීවොත්ද හොඳ. මේ අපරාජිත වෙන්න, අමරණීය වෙන්න පුදුමාකාර නැතිලක් නැතනවා. මොකද මේ මරණයට බයයි, වයසට යනට බයයි, ලෙඩ වෙනවට බයයි. ඒක පොඩි ළමයෙක් තියෙනවා. ඒ මනසට ධර්මයක් ආපු ගම මනාපමනාප පහළ වෙනවා. අන්නේ මනාපමනාප පහළ වෙනකොටම මේ රූපයක් බලන්න නෙවෙයි, සද්දයක් අහන්න නෙවෙයි, ගඳක් පිරන්න නෙවෙයි, රසක් නෙවෙයි, පහසක් නෙවෙයි. මේ මනසේ අපි ගිය ආත්මේ ඉඳලා හෝ නැත්නම් අපේ අම්මලා තාත්තලා අපේ උරුර දාපිටියක් නිසා හෝ සම්මන් දේවල්ට බීතිකා තියෙනවා අපි ගාව. ඒ වගේ යම් යම් දේවල් ලැබීමේ අපි පුදුම සතුට කරපත් වෙනවා. ආන්නේ දෙගෙන නම ඇහෙනකොටම ඔන්න පටන් අර ගන්නවා මනස කතන්දර ගොතන්නේ. තොරන් ගන්න පටන් ගන්නවා. අන්න ඒකෙදී මේ තොරන් ගැහිලා කතන්දර ගෙතිල්ල මේ වැල්වට අරන් ගෙතිල්ල හිද්ද වෙන්නේ මනාප අමනාප අරමුණ වලට විතරයි. මනසට එන උදාසීන අරමුණු ඇවිල්ලා යනවා මතක සටහන් නොතබා. ඒවෙන් කවදාකවත් කෙලෙස ඇති වෙන්නේ නැහැ. ඒක සම්බන්ධයෙන් අපි කොහොමද නිවන් දැකලා තියෙන්නේ. මනාවමනාව පහළ වෙන දේ තමයි මනසේ රඳාපවතින්නේ. එහෙම නැත්නම් නැවත මතක් කරන්න පුළුවන් නේ. ඒක තමයි අපි තලන්නේ. ඒක තමයි අපි පෙළන්නේ. ඒක තමයි අපි සතුටපත් කරන්නේ. ප්‍රමෝදයටපත් කරන්නේ. ආන්නේ දේ එනකොට කාට හරි පුළුවන් නම් තේරුම් ගන්න දැමේ මගේ මනසට ඇවිල්ලා තියෙන මේ ආවේගය සතුටේ වෙන්න පුළුවන් දුක්ේ වෙන්න පුළුවන්. ඒ එනකොට මේක ඇහෙන් රූප බලලා නෙවෙයි කනෙන් ශබ්ද අහලා නෙවෙයි හිතට ආපු එකක් කියලා. තේරුම් ගන්න පුළුවන් නම් අපේ පුළුවන් අර පහුගිය දවස් පහේ කතාවට වෙනස් වෙනම කළ යුතු කතාවක් තියෙනවා. ඒ කතාවට සරුවචන් වහන්සේ මනසන් ධම්මා මනසා ධම්මං විඤ්ඤාය කියලා සඳහන් කරනවා. මේක අර රූප ධර්ම රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප නම් මනින්න කිරන්න දිගපල්ල පෙන්වන්න පුළුවන්. මේ මනස කියන ධම්ම කියන පදය ඒ ශක්ති විශේෂයක් විතරයි. ඒක කාටවත් අපි දෙන්නකොට මේ මම තැවෙන්නේ මම පෙලෙන්නේ මොක නිසාද කියලා අනිත් එකනට කියන්න ඕන උනත් දන්නේ නැහැ හිතේ උනට පෙළෙනවා. නැත්නම් හිත උද්දාමයටපත් වෙනවා. දෙන්නේ එකම දෙයට මුණ දුන්නාට පස්සේ උද්දාමයටපත් වීම හෝ පිළීම කවදාකවත් දෙන්නේගේ සමාන නැහැ. කර්මය අනුව අපි වෙනස් කරනවා. අන්න මේ දේ ආවට පස්සේ මනාප අමනාප නොවි උපේක්ෂාවෙන් යුක්තව සති සම්පජඤ්ඤය යුක්තව ගත කරන්න පුළුවන් එකට අපි කියනවා උපාදේ තබ්බ ධර්මයක්. මේ ජීවිතේ උපදවාගත යුතු දෙයක් වැඩමුළුවක උපදවාගත යුතු දෙයක් යෝගාවචරයක උපදවාගත යුතු දෙයක් ඒකට සතත විහාරය කියලා සාරිපුත්‍ර සඳහන් කරනවා නිතරම ඒක ගැන අවදී දැක ගන්න අසලුවේ ඉන්නකොට වේලාවක තේරෙනවා මේක වැඩ කරන යාන්ත්‍රණය අපි භාවනා නොකරනොත් නම් අපි යාන්ත්‍රණය දෙන්නම සම්මත කරලා ඉවරයි. අපි ඒක ගැන අභියෝග කරන්න යන්නේ ප්‍රශ්න කරන්න යන්නේ ඒක තමයි ලෝකය කියලා බාරගන්නේ. දැන් දිව්‍යඥාන්සේ බාර ගන්න ලෝකය ඒක තමයි බාරගන්නේ. සර්වඥාන්සිකිය සඳහන් කරන්නේ මේක හොයලා බලන්න. එහෙම මනසට ධර්මයක් ආවට පස්සේ මනාපමනාප බව ඇතිවීම යථාර්ථයේද සංකල්පයක්ද? එකින් එකට වෙනස් වෙන මේ පුස්සක් දෙතන තියෙන නැත්නම් ඇත්තම ගතියුත්තක් තියෙන බැලුවොත් ඒක ගතියුත්තක් නෑ. ඒ කෙනා හැදිච්ච වැඩිච්ච පරිසරයේ හැටියට තමයි මනසට එන දේවල් වලට යානම් වනම් දෙන්නේ. හදියන් ආඩම්බරයන් කරන්නේ. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා කරන්නේ මනාපමනාප වෙන්නේ ඒ කෙනා හැබැයි ඒක ඒකට අභියෝග කරන්න කැමති නෑ එයා හිතන එක මගේ අයිතිවාසිකමක් ඒ දේ දක්නකොට ප්‍රිය වෙන එක අප්‍රිය වෙන එක ඉතින් ඕකොල්ලන්ට වැඩක් නෑ ඉතින් මගේ මනාපේ මගේ අමනාපේ කියලා ඒක රකින්න තමයි අපි මේ පෞරුෂත්වයක් හදාන පුද්ගලික දේවල් තියාගෙන අපි අපිට රහස් පන්තියක් තියෙනවා අපේ හිතේ තියාගෙන ඉන්න හංගවගත්ත දෙයක් තියෙනවානේ. ඒ සංගවගන්න දේ මම කියාගෙන මගේ ආත්මය කියාගෙන මගේ පෞරුෂත්වය කියන මගේ රුචි අරුචි දේ කියාගෙන ඉන්න දේ දිහැරලා බලන්න කැමති නැහැ කවුරක්වත්. ඒක ජනක පුද්ගලිකයි රහසිගතයි. ඒක ඕනේ නැහැ කාටවත් කියලා. ඉතින් පුද්ගලිකයි රහසිගතයි කියන නිවන් දකින්න බෑ. මේක සම්පූර්ණ හෙලිද කර හෙලි කරන්න ඕනේ. හැබැයි හෙලි කරන්න බෑ. හොඳ මානසික සෞඛ්‍යයක් සහ කායික සෞඛ්‍යයක් නැති කෙනාට. නිසා භාවනා කරන්න ගම සෑහෙන ගානට පිස්සු හැදෙනවා. මොකද ඒගොල්ලන්ට මේක මුණ දීලා මේකට තරම් ජීවත් වෙන්න තරම් මානසික සෞඛ්‍යයක් නැහැ. කායික සෞඛ්‍යයක් නැහැ. එහෙමනම් මේ වැඩේට යන්න බෑ. එහෙනම් යන්න බෑ. ඒක නිසා පෙරපින් අවශ්‍යයි. පෙරපින් අවශ්‍යයි. ඒ වැඩේට මුණ දෙන්න තරම් කායික සෞඛ්‍යයක් අවශ්‍යයි, මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා බටහිර බරපතල ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන උඟ දෙනෙක් මේ බයලජ්‍ය දෙක නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැහැ, සීලෙ නැහැ. ගැඹුරු භාවනා කරනවා. කරපු ගම මේ හිත මේ වගේ ගැඹුරු තැන් වලට ගිය ගමන් එයාට දන්නේ නැතුව යනවා මේ පිස්සුද. එහෙම නැත්නම් භාවනාවේ දියුණුවක්ද කියලා සම්පූර්ණ ගන්නෙම පිසිපැත්ත තමයි. ඒකට හේතුව සීල සලකන්නේ ඒගොල්ලෝ. ඒකට හේතුව ඉන්දිය සංවරය සලකන්නේ ඒගොල්ලෝ. ඒ ඒ රටවල් වල මේ මිනිස්සු අතර බයලජ්ජා කියන එකක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍ය අපේ ආශාකරේ කියනවනේ යම් යම් දේවල් වලට සහජයෙන්ම ඇවිල්ලා මේවා ඇඟ පැකිලෙන දේවල්, ඇඟ හිරිවැටෙන දේවල්, හිරි කියලා කියන්නේ ඒකනේ. ඕතප්ප කියලා කියන්නේ බයක් ඇති වෙනවනේ මේ දේ කරන්න කියලා. ඒ මෙතන දෙයක් නැහැ. ඒක මොන જાතිකවත් දෙන්න ගියාට මේ වගේ දේවල් අපිට ඇඟ හිරි වැටෙනවා කරන්න නැත්තම් පැකිලෙනවා ඒගොල්ලෝ නැහැ. දැන් අපි අපේ සිංහල පරිසරයක් ගත්තත් අපේ සමහර අය ඉන්නවා ඒ අපේ කුල සිරිත් ගරු වලට අරකට ගරු කරන්නේ නැහැ. එයාට ඒක ගාණක් නැහැ. ඉතින් ගාණක් නැති නිසා එයාට ඉන්ද්‍රිය සංවරයක් කරගන්න පුළුවන් කමක් නැහැ සීලයක් නැහැ. භාවනා කරන්න පුළුවන් භාවනා කරනකොට අර සීල නැතිකම ඉන්ද්‍රිය සංවර නැතිකම බයලජ්ජ නැතිකම නිසා මහා බිහිතිකාවක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ ඒගොල්ලන්ට කොච්චරක් මානසික සෞඛ්‍යයක් අවශ්‍යද භාවනාවට සුදුසුකම ලබන්න කියන ප්‍රශ්නේ බටහිර ලෝකේ තියෙනවා. කෙනෙක් කොච්චර දුරට ඒ කියන්නේ පොදු වශයෙන් කිව්වොත් බටහිර ලෝකේ අපිට අපිට වැඩි අපි දන්නේ නැති නිසා වෙන්න ඇති මනින නිසා 50ට කිට්ටු කරලා දැන් ඉන්නේ ඔක්කොම මනස සෞත් වෙච්චයි ඉන්නේ. ඒ කතා කරන දෙයක් නෑ පාසල් ළමයින්ට 125ක් විතර ඉස්කෝලේ යන වයසට යනකොට මානසික අසහන. ඒ කරන දේවල් මොනවද කියලා දරා ගන්න බෑ. ඉතින් ඒගොල්ලෝ භාවනාවට ඇදලා යනවා ඕගා. එතකොට අධිකාරිය වලට ප්‍රශ්නයක් එනවා. කොච්චර මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනද කෙනෙක් භාවනාවට යන්න කියලා. මෙඩිටේෂන් මෙඩිකේෂන් කියලා ප්‍රශ්නයක් තියෙනවා. බෙහෙත් බීලා සනීපකඩ යුතු ලෙඩේ මොකද්ද? මානසික අසහනය මොකද්ද? භාවනාවේ සනීප කරන්න පුළුවන් මානසික අසහන මොනවද කියන ප්‍රශ්නේ මේ කතා කරන්නේ. ඉතින් ඒගොල්ල කියනවා මේ බයිපෝල මට්ටමට හෝ එහෙම නැත්නම් ෂිසොෆෙනික් මට්ටමට ගියොත් භාවනා කරන්න කරන්න වැඩි වෙනවා. නමුත් මේ යෝගාවල එයා මේ ෂිසොෆීනියා කියන ලෙඩේ තියෙන අය එහෙම නැත්නම් මේ බයිපෝලා කියන ලෙඩ තියෙන අය ඒක පිළිගන්න කැමති නැහැ. මට තින්නේ ලෙඩක් කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ කලු කවුරු හරි මට ගහනවා. කවුරු හරි මට හුනියම් කරනවා. කවුරු හරි මං කෙරේ නිතරම කරදර කරනවායි කියලා. ඉතින් අහිතව භාවනා කළා මේක සනීපෙයි කියලා. එතමුත් අනිවාර්යයෙන්ම නොදෙන ගුරුවරයා දන්නේ නැතු එයාට භාවනා කමටහනක් දීලා මේ මට්ටමට ගිය ගමන් පිස්සු හොඳ එක එන්නේ ඊට පස්සේ. සාමාන්‍ය පිස්සු නෙවෙයි පිස්සු ඩබල්. ඊට පස්සේ ඉතින් මේ මිනිස්සු ලියන්න පටන් අර ගන්නවා මම භාවනා කරන්න කියලා මට මේ මේ අමාරුවටපත් වුණා. ඒගොල්ලෝ කව උත්තර නැහැ. මේ භාවනා නිසා සයන ගණක් පිස්සු හැදෙනවා. ඉතින් අපි අපේ සංස්ථාවේ හිටපු බාගෙට පිස්සු වෙච්ච ආමසු කෙනෙක් ලොකු සංස්ථාවකට ඇවිල්ලා අහලා තියෙනවා. අවසරයි සෝංශ මම නම් ඔන්න ඔබ වහන්සේට කිව්වට මොකද මම බුලත් කනවා. මං කිව්වා මොකද මං දලිත් පාවිච්චි කරනවා. මං කිව්වා මොකද මම භාවනා කරන්නේ මං ওই ස්පිතාලේ ගිහිල්ලා මිනිසුන්ට උදව් කරගෙන ඉන්නේ. මේ සෑහෙන ගාණක් කියනෝනේ අවසර මේ මේ භාවනා කරන්න කියලා පිස්සු හැදෙනවා කියලා ඔබ වහන්සේ ලොක්කනේ මේ සෙහිස්සේ ඔබ වහන්සේ මොකද කියන්නේ? මෙයාම හරිම කාරණා කාලයක්. ලුසාන්ති කියන්නේ කාරණා කාලයයි කියලා. ලුසාන්ති කිව්වලු මේක මෙහෙමයි කියන්නේ. භාවනා කරලා පිස්සදීම නෙවෙයි මෙතන තියෙන පිස්සු භාවනා කරන එක තමයි තියෙන්නේ කියලා. ඒක බෝ වෙන ලෙඩක්. ඕනම කෙනෙකුට මානසික අසහනයක් වෙච්චාම මේ පන්සල්ට යනවා. හැම භාවනා මධ්‍යස්ථානක ලෝකේ පිස්සෙප්පි හට්ටෙක්කින් ඒ මොකද ඒ කවුරුත් අනුගිරද හොයන්න යන්නේ කාණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා ඔය ඉන්නේ කෙනෙක් ඉතින් ඒක නිසා මෙතන ඉන්නේ කී දෙනෙක් පිස්සුද කියන එකයි මම මේ හොයාගෙන බලන්න මොන දිහා බලන්න කතා කරන්නේ මේගොල්ලන් ගෙවල් වල වහලෙ තෙමෙන හින්දා කාණ්ඩ නැති නිසා ඇවිල්ලා මෙතන වැටිලා ඉන්නවද එහෙනම් ඇත්තටම භාවනා කරනවද කියන එක මොනම කුත්තුවක් ගහලවත් මොන මීටරයක් දාලා හොයන්න බෑ එදා කියලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙමයි භාවනා කරනකොට මේ භාවනා කරන්න ආවේ පිස්සුවක් නිසාද නැත්නම් පිස්සු සනීප කරන්නද නැත්නම් නිවන් දකින්නද කියන එක කණ්ණාඩි අතර දුන්නාට පස්සේ මොන දිහා බල්ලා බලනවා මිසක් හරි අමාරු විනිශ්චය කරන්න. ඒ මොකද විනිශ්චය කරන්න විනිශ්චය කරන කෙනා සුදුසුකමක් නැහැනේ. බුදුහාමුදුරුවෝ නම් සියල්ල දන්නවා සියල්ල දක්නවා ආශ්‍රංශ ඥානෙ කියලා කියත හැකියි. එළින්දදී පණ්ඩිතාරාමේ ඉඳද්දී සෑහෙන්න එක එක රටවල් වල මිනිස්සු එනවා ගොඩක් සුදු අය එනවා පුදුමාකාර ප්‍රශ්න තියෙනවා. පුදුමාකාර ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒ ජර්මන් ආම්ලකරිතුමායි කල්පනා කරලා අපි පොඩි රචනයක් ලිව්වා. මෙහෙට එනකොට මෙන්න මේ මේ පහසුකම් තියෙනවද බලන්න කලින් බෙහෙත් බීලා තියෙනවද මානසික අසහන වලට මේ මේ ලෙඩ රෝග තියෙනවද ආදි වශයෙන් හදලා එන අයට මේ එnde ඉස්සරලා කියන්න අපි කිව්වා ඒකට මේ සර්වයිවල් කිට් කියලා. මේ ටික දැනගෙන ඉන්න ඕනේ කියලා දාන්න. ඉතින් අපි තුන් දිනක් භාවනා කරන තුන් දිනක් ගිහලා සයිඩෝ ගාවට ගිහිල්ලා සයිඩෝ හම්බෙන්න දෙන්නෙම නෑ මොනම හේතුවක් නිසා. ඒකට වැඩ ඉතින් භාවනා කරනවා භාවනා කරනවා ඒව කමට අසුද්ධ කරනවා කරනවා ඊට පස්සේ හම්බුනට පස්සේ වෙලාවක් දුන්නා ඊට පස්සේ අපි කිව්වා මෙච්චර කාලයක් හිටියා මෙතන හරියට ඒ වගේ විශ්ව පිහට්ට වෙනවා ඒ සංසය දන්නේත් නැහැ බෑ ඇවිල්ලා හරියට ඇත්තටම සල්ලි නැතිකමට කන්න නැතිකමට තියෙනව නෙවෙයි දැන් පිස්සු අපි මේගොල්ලෝ මෙන්න මේ විදිහට කරන්න ඕනේ. ඒ සායර ටිකක් කළා අහන ඉඳලා කිව්වා. දැන් ඕගොල්ලෝ ආයේ මොකටද? දැන් මම ලංකාවේ ඉඳලා හෙටි ගිය මොකටේ? හරහමතු ජර්මනි ඉඳලා බුරුමෙට ගිය මොකටේ? අනිත් එක නම් මැලේසියාවේ ඉඳලා මෙහා මොකද? උඹලා ආපු වැඩේ බලන්න ඵලයල් යන්න. පොත අතට අරගෙන උඹලා ආපු වැඩේ බලන්න ඵලයන්. මේ ගේට්ටුව ඇරලා තියෙන ඕන කෙනෙකුට ඇතුළට එන්න බැරණ යන්නත් ඇරලා තියෙනවා. උඹලටත් එච්චරයි කියන්නේ. ආපු වැඩේ බලාගන්න කියලා. ඉතින් මේ පැලේසියන් අපේ කනට දරා ගන්න බැරුව අඬලා මම හිතන්නේ ස්ථාන දාලා ගියා. මෙච්චර මේ බරපතල ප්‍රශ්නේ තියේදී ස්වාමීන් වහන්සේට ඒ තේරුම් කරලා දෙන්න බෑ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ මම ආවට පස්සේ සීල් සමාදන් කරනවා. සීල් ලකින්න බෑ පිස්සන්ට. සීල් කඩා ගත්තා නම් එයා දන්නවා සීල් කඩාගෙන කියලා. ඊට පස්සේ ඉතින් භාවනා කරනකොට පිස්සු ඩබල් තමයි. ඒක නිසා අටසිල් සමාදන් වෙනවා නම් ඒක විහිළුවට ලක් කරලා අර්ග කරන්න ගත්තොත් පිස්සු හොඳ ඒක තමයි. නිසා එයාට හේතු ගන්නන්න ඕනේ. මෙතන යන්නේ අටසිල් වලින් එහා යන එක. සංඥා වංශලා නම් දසසිල් වලින් එහා. තමයි මේ දසසිල් සමාදන් වෙලව රකින්න නැතුව මෙතන පෙනී හිටියට සංඥා වංශ නමක් විදියට එයාට අවාසියට හිටනවා සිවුර. එයාට අවාසියට ඉන්න සමාදන් වෙච්ච සීලේ. ඒක මහසිසාරද ස්වාමීන් වහන්සේගේ පළවෙනි ඒ පොතේ පළවෙනි පරිච්ඡේද දෙකම ලියලා තිනවා. ගිහින් භාවනා කරලා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ගතිය වැඩි. ඒ මොකද හේතුව සංඝයා වහන්සේලා තමයි සමාදන් වෙලා ඉන්න සීලය දන්නේ නැහැ. දන්නේ නැත්නම් සලකන්නේ. සලකන්නේ නැත්නම් භාවනා කරන්න කරන්න කරන්න අපහසුතාවයටපත් වෙනවා. ඒ මුළු පරිච්ඡේදෙම කියවනකොට සංඝයාට බය හිතෙනවා. ගිහින් සතුටක් හිතෙනවා. ඒකල පෙන්ලා දීලා තියෙනවා සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ ඒ වෙච්ච දේවල් ඉතින් ඒ නිසා සීලයක් සමාදන් වුණානේ සීලයක් පැත්තක තියන්නකෝ අපි මොනවාරි ව්‍යවස්ථාවට යටත් වුණානේ ඒ ව්‍යවස්ථාව කඩලා ව්‍යවස්ථාව මගාරවලා ඒකට කියන්නේ වීතික්‍රමණය කියලා ඒකට කියන්නේ උල්ලංඝනය කරලා එහාට යන්න හිතන්න එපා මේ භාවනාවේ ඒක උගුරටලා බෙහෙත් බීම ඒ නිසා මේ මනසා ධම්මං විඤ්ඤාය කියන කාරණාවට එනකොට මතක තියාගෙන ඉන්න මේ ඉදිරි ගමනක් තියෙන්නේ සීල ශික්ෂාව තියෙන අයට විතරයි. සමාධි ශික්ෂාව තියෙන අයට විතරයි මෙතෙන් යන්න පුළුවන්. අර දෙකේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒකේන භාවනාවට යනවට වැඩි කල යුත්තක් තියෙනවා. මම ওই පාවොක් සයිඩොත් එක ඉන්න වෙලාවේ භාවනා කරන වෙලාවේ එක හාමුදුර කෙනෙක් ආවා පිටරට කෙනලා. ඒ තනතර මොනම ආහාරයක්වත් වලදින්න බෑ. ඒක තැනක ඉඳගෙන ඉන්නත් බෑ. හංගත්තේ හැබැයි මුළු ජීවිතේම කැප කරලා භාවනා කරනවා. මට ඉස්සලා කමටහන් සුද්ධ කරනවා. ඊට පස්සේ මං ගියා. ඉන්ඩස්ට්‍රි පාවොක්සයිඩ් මට කතා කරලා කියනවා. මෙයාට තියෙන ප්‍රශ්න දැක්කනේ. මෙයාට භාවනාව හරියන්නේ මෙයා දානේ කරන්න ඕනේ කිව්වා. පුළුවන් තරම් මේසෙට දන් දෙවරන්න ඕනේ කිව්වා. මේගොල්ලෝ කවදාකවත් දන් දීලත් නැහැ, දෙන්නෙත් නැහැ, ඒක දන්නෙත් නැහැ. සිල් දැකිල්ලකුත් නැහැ, භාවනාවට එනවා. අපිට ඉලවන්න බෑනේ. භික්ෂුවක්නේ. ඉතින් මම එයාට කියනවා ඔබ කරුණාකර දානෙට භාවනාවට දාලා දාන සීල දෙක කරන්න. එයාට මේ පොදුවේ කමටහන් සුද්ධ කළ බෑ. දාන සීල දෙක කරලා මිනිස්සු කෙරේ හැඟීමක් ඇති කරගන්න. මේ අනුන්දන දෙයක් ගන්න අපි දන් දෙන්න ඕනේ. අපි මැරෙන්න කැමති නෑ අනික සුත්තු මරන්න එපා. අපි හොරකමට කැමති නෑ හොරකම් කරන්න එපා. ආන්නේ ටික කරන එක තමයි ඒගොල්ලෝ හදන්නේ. නමුත් ඒගොල්ලෝ උඩින් ඇවිල්ලා කුරුල්ලෝ පළතුරු වලට වහලා කනවා වගේ දාන සීල අමතක කරලා මේකට එන්න ගියාම කරන්න බෑ. ඒ නිසා මේ කතා කරන්න හදන්නේ ගැඹුරක්. නමුත් ඒකට සුදුසුකම් වශයෙන් කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, ඒ වගේම දාන සීල භාවනා ක්‍රමයට පැමිණෙන ගතිය නැති වුණොත් මේව පහත් කරලා සලකන්න ඉඩ තියෙනවා. නැත්නම් හිතන්නේ ඉතින භාවනාවෙන් පමණක් නෑ ජය ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වුණොත් වෙන්නේ බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. ඒක ලියවලා ਸਰවඥාස දොස් කියන්නේ ඉඳ තියෙනවා. ධර්මයට දොස් කියන්නේ ඉඳ තියෙනවා. සංඝයාට දොස් කියන්නේ ඉඳ තියෙනවා. හැබැයි Tamanටම තේරෙයි Tamanගේ සීල දොස් නිසා. සීල ශික්ෂා නැති නිසා තමයි මේ වගේ චෝදනා කරන්න යන්න වෙන්නේ. අපි හිතමු යම් කිසි කෙනෙක් ඒව ගැන දැනගෙන ඒකට අපි කියනවා සංවේගය කියලා. මම මේ කරන දේ පිළිබඳව කියලා සංවේගය පහල කරගෙන යා උත්සාහ කළොත් ඒ සංවේගී නැතුව ශිල්පත කඩාගෙන ගිය එකනට මේක දුෂ්කරයි. සංවේගී ඇතුව ශිල්පත හදාගෙන ගිය එකනටත් මේක දුෂ්කරයි. මේක පොඩි වැඩක් නෑ. නමුත් එයා දන්නවා මට මේ දුෂ්කරතාවය ආවේ මට කළ හැකි වැඩක් නොකර සිටීමෙන් නෙවෙයි ධර්ම දුෂ්කරතාවයක් කියලා. එහෙම නැත්නම් යාළුවෝ තමයි මට මේ ප්‍රශ්නේ එන්න ඇත්ත මම දන් දුන්නේ නැති නිසා, සිල් ලකව නැති නිසා, මම සමාදන් වෙච්ච සීල රැකව නැති නිසා දෝ මට මෙහෙම වෙන්නේ කියලා කුකුස් වෙනවා. ඉතින් ඒ සැකය මොන දෙයකින් දුරවන් කරන්න බෑ. ඒ නිසා ඒ සැකේ අපි සීල ශික්ෂාවෙන් අත කරන්න ඕන. මේ නිසා පඬිස්සාංශ කතා කරලා කියනයි බුරුමේ මේ සීල ශික්ෂාවෙන් කළ හැකි කළ යුතු සිද්ධ වෙන දේ ප්‍රඥා ශික්ෂාවෙන් කරන්න බෑ. සීල ශික්ෂාවෙන් කළ යුතු කළ හැකි කළ යුතු සිද්ධ වෙන දේ සමාධි ශික්ෂාවෙන් කරන්නත් බෑ. ඒ නිසා අපි හරියට දැනගන්න ඕනේ මෙන්න මේ මේ කෙලෙස් කැපෙන්නේ සම සීල ශික්ෂාවේ මේ මේ කෙලෙස් කැපෙන්නේ සමාධි ශික්ෂාවේ මේ කතා කරන හදන්නේ ප්‍රඥා ශික්ෂාව අනුසය කෙලෙස් විතරයි. ඉතින් මේ අනුසය කෙලෙස් කියලා කියන්නේ මේ කංගන්දෙන් කංගන්දක් අරගෙන කන හරනවා වගේ. ඒක උදැල්ලකින් කරන්න බෑ බුල්ඩෝසරකින් කරන්න බෑ. ඒ වගේ බුල්ඩෝසරකින් සහ උදැල්ලකින් කළ යුත්තේ කංගන්දෙන් කරන්න බෑ. ආවන්න මේ විදිහට මේ අනුපුබ්බි පිළිවෙලට යන්න ඕන නිසායි සරුවචනසේ මේ රූප සම්බන්ධ ඇහත් රූපයක් කනක් සද්දයක් විස්තර කරලා අවසානෙට මනසක් ධර්මයක් පිළිබඳව මේ පවතින සම්බන්ධතාවයත් ඒ සම්බන්ධතාවය නිසා ඇතිවෙන සුමන දුම්මන භාවයත් කියන මනස දුර්මුඛ වෙන ගතිය සහ ප්‍රියශීලී වෙන භාවයත් අන්නේ ඒ දේ වුණොත් කෙලස් ඇති වෙනවා එහෙම නොවෙන්න උපේක්ෂා වෙලා සති සම්පජඤ්ඤය වැඩුවොත් ඒක වඩා ගතිය ධර්මයක් උපයා ගතිය ධර්මයක් කියලා. ඉතින් මේ පසුබිම මත ඉඳගෙන මම කැමති ධර්මතා තුනක් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියලා හිතන ධර්මතා තුනක් අරගෙන අන්නේ ධර්මතාවයන් පිළිබඳව සුමන දුම්මන නොවි උපේක්ෂා වීම කොච්චර භාවයට වැදගත්ද කියලා මතක් කරගන්න. පළවෙනිම ධර්මයෙන් මම කතා කරන්න කැමති විතක්ක ਵਿਚාර කියලා මේ අරමුණ මෙනෙහි කරනවා කියන එක. ඒ කියන්නේ මේ වචී සංඛාර කියලා. අපි මේ විතක්ක ਵਿਚාර වලින් තමයි නැත්තම් අරමුණ මෙනෙහි කිරීම හරහා තමයි මේ දන්නත්තර වෙන හිතක් Tamanට ඕනේ අරමුණට යොදවා ගන්න. අපි ආයිඳගත්ත පස්සේ ආනපන පේන්නේ අපිට සද්ද වේදනා හිතවිලි එනවා. නමුත් වරින් වර වරින් වර ආනපන එනවනම් එතකොට උපදේශයක් දෙනවා පේන පේන ආනපන මෙනෙහි කරලා ඒක වර්ධනය කරගන්න. එතකොට ආනාපානේ වර්ධනය වෙනකොට අනිකුත් බාධාවල් නැති ඒ නිසා ඒකට ඒ අදාළ කෙනාගේ නම කියලා කතා කිරීම තමයි අපි මෙනෙහි කිරීම කියලා කියන්නේ. සලක්ෂණය කියලත් මේකට කියනවා, මනස්කාරය කියලත් කියනවා. ඒ මෙනෙහි කිරීම හරහා අවශ්‍ය දේ ඉස්මතු කරගන්න පුළුවන් අපට. එතකොට අනවශ්‍ය දේවල් ඉබේම ටික ටික ටික ටික අඩු වෙනවා. ඒක නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කොච්චර අද මේ අපි ඉන්න වර්තමාන යුගයේ භාවනාවට උදව් කළා කියනවාද කියලා කියනවනම් ඒ ෂෝලේ ලෙරිස් කියන කෙනෙක් ඉන්සයිඩ් කාමන් ඉන්සයිඩ් කියන පොතක් කියලා තිනවා මම හිතන්නේ විජිතේව ජාතිකෙක් වෙන්න ඇති අද භාවනාව ආශා කරගෙන ඉඳලා බටහිරට යන්න ප්‍රධානම හේතුව තමයි මානසිකාර්ය හරහා මෙනෙහි කිරීම හරහා එක අරමුණකට හිත යොදවා ගන්න පුළුවන් ගතිය මේ මහා ශී ෂැඩෝ ස්වාමීන් වහන්සේ අඳුනා දීපෙක් කියලා එයා තනි කාරණාවට අඩු කරලා පෙන්නනවා නිසා කාට හරි භාවනා කරනකොට හිත හැමතැනම දුවනවා නම් එක තැනකට යොමු කරවන්න. ඒකාග්‍ර කරගන්න. ඒකෝදි භාවය ඇති කරන්න තියෙන මෙනෙහි කිරීම තමයි. අපි ඒ නිසා නාන නාන අනපකාර අරමුණු නන්නතර අරමුණු පෙන්widetilde තමයි අවශ්‍ය අරමුණු මතු කර ගන්න ඕන ඒකේ නම කියලා මෙනෙහි කරන්න කියලා ආශ්වාස ප්‍රශ්වාස කියලා නැත්නම් ඇවිදිනකොට වම දකුණ කියලා නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් ඒ මෙනෙහි කරනකොට කඩේ ඒක ඉස්මතු වෙලා එනවා ඒ ඉස්මතු වීම හරහා අනික් අරමුණු නීච භාවයට, දීන භාවයටපත් වෙනවා. අපි හිතමු අන්ධකාරයේ පෙන්වන නාඩගමක අපිට අවශ්‍ය නළුවට ආලෝකයක් දීමෙන් අනික් නළුව වේදිකාවේ හිටියත් අපිට අවශ්‍ය නළුවට ප්‍රේක්ෂක ජනතාවගේ අවධානය යොමු කරන්න පුළුවන් අර තිරේ වහනවා තිරේ අරිනව ඕනේ කරන්නේ මුළු ස්ටේජ් එකටම ආලෝකය දාපුවා ඔක්කොම පේනවා අනික් කට්ටියට අනික් කට්ටිය අයින් කරන්න ඕන රාත්‍රියේ අපි කරන්නේ බීම් එකක් හයි කරනවා උඩ හයි කරලා තියෙනවා අවශ්‍ය නළුවට විතරක්. එතකොට එයා හයිලයිට් වෙනවයි කියලා අපි කියනවා. එයා කැපී පේනවා. අන්න වගේ බීම් එක වගේ එකක් තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. ඒ නිසා අපි අවශ්‍ය කෙනා වෙන්කට හඳුනා ගැනීම විතක් ਵਿਚාර පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරලා යම් වෙලාවක අපි අරමුණ අඳුනගත්තයි කියමු. අපිට ඉඳගත්ත ගමන් ආනපන ඉබේ පේනවායි කියලා. ඒ ඉබේ පේන්න ගියාට පස්සේ දැන් මෙනෙහි කරන්න ගත්තොත් ඒක කරදරයක් වෙනවා. ඒලයි මෙනෙහි නොකරම ආනපන එනවා. එතකොට මෙච්චර ආශාවෙන් වැඩගත්ත මේ විචක්කය හලයි හලයිතු තැනක් වෙනවා. හලයිතු තැනදී පාවිච්චි කරුවොත් ඒ උපකරණයම කරදරයක් වෙනවා. ඒ නිසා කොතනදීද මේ විතක්ක ਵਿਚාර කියන එක පාවිච්චි කළ යුත්තේ කොතනද පාවිච්චි නොකළ යුත්තේ කියන එක කාටවත් හරියටම 탁ෙට කියන්න බෑ. වෙලාවක ඒක පාවිච්චි කරන්න ඕන වෙලාව පාවිච්චි කරලා ඉවරලා ඒක වැඩ ගත්තා නම් අයින් කරන්න වෙනවා. ඉතින් මේක ඔක්කොම මෙනෙහි කරන්න කිව්වොත් එමේ අන්තිම වෙනකම මෙනෙහි කරන්න කියලා කවදාකවත් භාවනාව ඒ සම්මස්න ඥානෙ මට්ටමකට ගන්න බෑ. ඒක මහසි සයිඩෝ සාංශ ඔප්පු කරනවා. අපි සමත භාවනා පැත්ත ගත්තොත් පළවෙනි ධ්‍යානයේ සඳහා විතක්ක ਵਿਚාර අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් විතක්කේ නැත්නම් අරමුණකට හිතේ දිවෙනත ඒකාග්‍රතාවයක් එන්නේ නැහැ. ਵਿਚාරේ නැත්නම් සැක පහළ වෙනවා. ඒ නිසා මේ ඒකාග්‍රතා කුක්කුච්ච කියන නීවර දෙක අයින් කරන්න විතක්කේ සහ ਵਿਚාරය අවශ්‍යයි. එහෙම කරලා කරලා අපි කියමු විතක්ක ਵਿਚාර පීතිස්කේකග්ගතා කියන ධානාංග උපදවගෙන අපි යම් හේකින් කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන නිවර්ණ ටික අයින් කරලා පළවෙනි ධ්‍යානට ගියයි කියලා. ඊට පස්සේ පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර අහලන්න ඕනේ. හැලුවේ නැත්තම් දෙවෙනි ධ්‍යානෙට යන්න බෑ. විතක්ක ਵਿਚාර තමයි දෙවෙනි ධ්‍යානෙට බාධා කරන්නේ. අන්න ඒ වගේ කොතනදීද විතක්ක ਵਿਚාරයට මනස මනසේ සුන්දර කරගන්න ඕන කොතනදී ඒක අයින් කරන්න ඕනද කියන එක මේ ගොඩක් භාවනා කරන අයත් එක්ක ඉඳලා ගොඩක් භාවනා කරන අයට කමටහන් සුද්ධ කළා මට පෙන්නලා තියෙනවා. ඒක කාටවත් එහෙම හරියට ටක්කෙට කියලා දෙන්න බෑ. මේක හරියට ඩ්‍රයිවිං කරනකොට කොයි වෙලාවද ෆස්ට් ගියර් එකට දාන්න ඕනේ, කොයි වෙලාවද සෙකන්ඩ් එකට දාන්නේ, කොයි වෙලාවද සෙකන්ඩ් එකට තර්ඩ් එකට දාන්නේ කියන එක ටෙක්නිකල් රයිඩින් දෙන්න බෑ. එයා දැනගන්න ඕනේ වාහනේ ඉන්න සෙනඟ කන්දකද, තැන්නකද කියලා බලලා මෙතෙන් යනකම් ෆස්ට් එකේ පළවෙනි ගියර එක යනවා ඊට පස්සේ සෙකන්ඩ් එක ඊට පස්සේ තර්ඩ් එකට යනවා අවශ්‍ය වුණොත් ආයෙ ගන්න වෙනවා හැබැයි බර වැටුනොත් කන්දක්ම තර්ඩ් එකේද සෙකන්ඩ් එකට කරනවා. අන්න වගේ මේ විතක්ක ਵਿਚාර පාවිච්චි කිරීමේදී අපි සම මුළු දිගටම විතක්ක ਵਿਚාර පාවිච්චි කළ යුතුයි කියලා හිතන කෙනෙක් නම් ඒ අනේ මට හරියට මෙනේ කරගන්න තේරෙන්නේ මේ වැඩේ වෙන්නේ කියලා විතක්ක ਵਿਚාර වැඩ කරන්නේ නැති වෙලාවේ මනස දුමන වෙන්න ඉඩ තියෙනවා. දුර්මුඛ වෙන්න ඉඩ තියෙනවා. යම් වෙලාවක විතක්ක ਵਿਚාරයට හරියට අහුම්කන් දීලා අරමුණට හිත ගියා නම් සුමන වෙන්න ඉඩ තියෙනවා. මනස සුන්දර වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ යෝගාවචරයා කාගෙන ගිහිලා අනවශ්‍ය වෙලාවෙත් මෙනෙහි කරන්න ගියොත් මේ විතක්ක ਵਿਚාරම මනස දුර්මුඛ කරනවා. එතකොට යෝගාවචරය දන්නේ කොතෙක් දුරට මේ බේත පාවිච්චි කරන්නේ කොයි අයින් කරන්න ඕනද කියලා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන මේ මොකද්ද වචී සංඛාරේ කොයි වෙලාවේ පාවිච්චි කරනවද කොයි වෙලාවේ නැද්ද කියන එක යෝගාවචරයා මේ ධර්මතාවය පිළිබඳ දන්නේ නැති වුණොත් භාවනාවේදී සුමුදු ප්‍රගතියක් ඇති වෙනව වෙනුවට මේ උපකරණ වැරදි විදිහට පාවිච්චි කරපුවා මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ භාවනා ඉදිරියට යන්න බැරි වෙනවා. ඒක නිසා Taman කොහොමද අරමුණක් ආවම මෙනෙහි කරේ කොහොමද අරමුණ වැටුනේ කියලා කාරණා තුනක් කමඨාන් සුද්ධ කරනට යෝගාවචරය කියන්නේ මම බැලුවේ ආස්වාස ප්‍රසවාසයේ මම ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කරා ඒකට මම ආස්වාසේ සීතලට වැටුණා ප්‍රසවාසයේ ප්‍රසවාසයේ කියලා මෙනෙහි කරා මට ඒක උණුසුමට වැටුණා කිව්වොත් එimhe අහගෙන ඉන්න එක නදන්න මේ මාසේ ගොතලා කියනව නෙවෙයි නා අරමුණ කියනවා මෙනෙහි කරපේ හැටි කියනවා වැටෙච්ච හැටි කියනවා පැහැදිලිවම යෝගාවචරය නැවදියක් කරලා තියෙන දැන් වතුරේ ඉන්නේ මේ දේ කියන්නේ නැතුව කොයි කෙනා මොන කමට අනුව අර්ථාව ලියන්න පටන් අරගත්තත් කොහෙන් පටන් ගන්නවද කොහෙන් කෙලවෙනවද කියලා දන්නේ නැහැ. ඒක නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් වෙනවා. ඉතින් ඒ නිසා කමඨාන සුද්ධ වෙන්න ඕනේ නම් එහෙම නැත්නම් මේ නඩුව උසාවියට බාර ගන්න නම් ඔය අපිට ඕන විදිහට කඩදාසිකාලක ලියලා උසාවියට යන ගමන් දාගෙන ගිහිල්ලා බෑ. ඒක නීතිඥෙක් මාර්ගයෙන් ඩබල් ස්පේස් කියලා A4 paper එකේ ලස්සනට ටයිප් කරලා මෙන්න මේ චෝදනාව මෙයාට විරුද්ධව මෙහෙමයි කියලා කිව්වේ නැත්නම් නඩුකාරයා බලන්නේවත් නැහැ ඔක දිහා. ඒ උසාවි භාෂාවට යනවනම් උසාවි ක්‍රමයට යන්න ඕනේ. කමඨාන් සුද්ධ කරනවා කියන එක ඒ උසාවි වලට වැඩි ලොකු එකක්. ඉතින් ඒක නිසා යෝගාවචරය හරියට කරනවායි කියමු. හරියට මෙනේක. ඔය කියා ගන්න බැරි නම් කියන්න බය නම් කියන්න ලැජ්ජයි නම් ඉදිරිපත් වෙන්නේ නැත්නම් නඩුව එන්නේ නැහැ. බඩු නැතිකම නිසා නෙවෙයි, භවනා නොකරන නිසා නෙවෙයි. ඒ හෙලි කිරීම මේ විචක්ක ਵਿਚාර දෙක තමයි sannivedana කියලා වචනක් තියෙන ලෝකේ. කියන දේ අනිත් දෙමළ යනවසන තේරෙන්න එපායි. අද තියෙන ලෝකේ කතාවල් දිහා බලනකොට මොනම sannivedanaයක්වත් නැහැ යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ 1900 එකේ ඉපදිච්චි කෙනෙක්. 92 වෙනකන් ජීවත් වුණා. අරණ්‍ය වාසී ඔක්කොම කරලා කියනවා මගේ අත්තම්ම මුත්තම කාලේවත් මෙච්චර බණ අහන යුගයක් තිබුණ නැහැ කියලා ලංකාවේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ හතර පහ අහනවා. කනෙත් ගහගෙන අහනවා ටෙලිවිෂන් එකෙත් බලනවා රේඩියෝ එකෙත් බලනවා හන්දියක් හන්දියක් ගානේ බන. හැබැයි රට නරක වෙන තාලේ දිහා බලනකොට වෙනවලු මොකක් හරි පටලවිලයි කියලා. මිච්ඡර බන කියන නරක නරක වෙන්න බෑනේ. ඒතර ගල්ජී පඬිස්සාසි කියනවා අද කාලෙත් කියනවලු බන වගේ මොකද්ද එකක්. කිසිම වෙලාවට මනුස්සයට අදාළ නැහැ. ලස්සන සුරංගනා කතාවල් කියනවා. බුදුහාමර බුදු වෙන්න ඉස්සෙල්ලා ලස්සන කතා කියනවා. හැබැයි ගැඹුරක් කියන්නේ නැහැ. කියපු ගමන් කට්ටිය අහන්නේ අද තියෙන ඉල්ලුම සැපේම. වැඩි පිරිසක් ඉන්න තැන්වල බණ කියනවා. හැබැයි කවදාකවත් මේ වගේ දෙයක් අල්ලන්නේ නැහැ. බණ වගේම නඩොක් කියනවා. ඉතින් sannivedana කොහෙද ගිහිල්ලා තියෙන්නේ? අද විතර බණ අහන බණ දන්න යුගයක් කවදාකවත් තිබුණේ නැහැ. කෝ චර්යාවක්. කෝ බයලජ්ජාවක් කෝ ඉන්ද්‍රිය සංවරයක් කෝ සීලයක් මේකට මම කියනවා sannivedita වෙන්නේ නැහැ බුදුරගේ පිටේ අසුර පැටේ වගේ ඥානන්ද සාංශ කියනවා දැන් ඉස්සර වගේ ත්‍රිපිටක ධාරි වෙන්න එච්චර අමාරුවක් නැහැ අර CD එක සාක්කුවේ දාගත්තාම ත්‍රිපිටක ධාරි ඒ CD එකේ තියෙනවා සම්පූර්ණ ත්‍රිපිටකයම තියෙනවා නැත්තම් ওই data pen එකක් කරන සාක්කුවේ දාගත්තාම ඕන වෙලාවකට ත්‍රිපිටක ධාරි වෙන්න පුළුවන් කිසි වගේ කටපාඩම් කරන්න පාලි ඉගෙන ගන්න මොකක්වත් ඕනේ ඒ වගේ හැකියාව තිබුණට මිනිස්සයයි ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ විතක්ක ਵਿਚාර කියලා මම මොකද්ද මේ කියන්නේ? මට මොකද්ද පැහැදිලි කරගන්න ඕනේ කියලා අනිත් එක්කනට පැහැදිලි කරන්න ඕනේ නම් මං උසාවියට කැඳවන්නේ නැහැ. ඒක ලේසිත් නැහැ. ඔය හිතන තරම් ඕගොල්ලෝ හිතන තරම් ලේසිත් නැහැ. නමුත් උත්සාහ කරන්න. ඒකට සබකෝලේ නැති වෙන්න ඕනේ. හරියට ගලණිය තියෙන්න ඕනේ. අත්දැකීමක් තියෙන්න ඕනේ. ඇත්තටම දැනගන්න ඕන දේක් තියෙන්න ඕනේ. ඉදිරිපත් කරන්න. සෙල්ලන්නේ. ඒක සෙල්ලන්නේ මේ මාසේ ව්‍යාකරණ හැදෙන්න ඕනේ. පෞෂත්වය හැදෙන්න ඕනේ. ඉදිරිපත් කිරීම හැදෙන්න ඕනේ. නිර්වෘල කියන්න ඕනේ. ඒක ලේසි නෑ. ඒකට සෞඛ්‍යයක් අවශ්‍යයි. මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. කායික සෞඛ්‍යයක් අවශ්‍යයි. මම කියන්නේ එහෙම කටියට භාවනා කරන්න බෑ කියලා. නමුත් භාවනා කරලා ඒ කරපු යොදපු කාලෙට සෑහෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි හිමීම කරලා තමයි අපි ඉදිරියට යන්නේ. මන්දොත්සාහි වෙන්න එපා. නමුත් හරියට වැඩි නඩු ඇහෙන්න නම් කිරි ගහට මෝල් ගහින් යනවා වගේ sannivedana තියෙන එකට හේතුව විතක්ක ਵਿਚාරේ නම් අපිට අරමුණු රාශියක් තියේදී මට ඕන ආස්වාද ප්‍රසාරණ මෙනෙහි කරලා ආස්වාද ප්‍රසාරය මෙනෙහි කරලා ඒක ඉස්මතු වුණාද නැද්ද මම මෙනෙහි කරනට ආනාපානෙට ආස්වාස කියනකොට ආස්වාසයේ වෙලාවේ ආස්වාස කියලා කියනද ප්‍රසවාස වෙලාවේ. වම දකුණ කියලා මෙනෙහි කරනකොට දකුණ තියෙනකොට වම කියනවාද? වම කියනකොට දකුණ කියනවාද? කුරීක විල වගේ භාගෙට ගුණා යන්නේ අඩමානටද කියලා ප්‍රතිශීලයෙන් අහලා බලන්න. වම දකුණ වම දකුණ කියන්නේ යනවා gedara හිත. ඒතර දකුණ කියනකොට වම තියෙනවා වම කියනකොට දකුණ. ඉතින් අර කකුලක ලේන්සුවක් ගැට ගහලා ලේන්සු කකුල නිකං කකුල. ලේන්සු කකුල නිකං කකුල කියලා තමයි එන්නම් පෙරයි දවසල කට්ටිය හැදුවේ. ඒ වගේ ගැට ගහන්න වෙනවා ලේන්සු කකුල එමුද මෙනෙහි කරන දෙයට හිත යනවාද කියලා කවුරුත් දන්නේ නැහැ ඒක තමයි මේ විඥානය පිළිබඳව ප්‍රශ්න කරන සුළු අභියෝග කරන සුළු ඒක පාර්ථා කරන්න ඕනේ. මං ආනාපානෙ මෙනෙහි කරනකොට ආශ්වාසලයි ආශ්වාස කරනකොට ඇත්තටම හිත ගියාද? එහෙම නැත්නම් ආශ්වාස ඉවරනට පස්සේ හිත ගියේ. නැත්නම් ආශ්වාස කරන්නේ ඉස්සලා හිත ගියාද? ඉතින් ඒ ටික වාතාවරණයට එන්න මේපায়ে මොන පළවෙනි කාරණා. ඊට පස්සේ අපි හිතමු මෙනෙහි කරලා නිදර්ශනයක් වශයෙන් මම ගන්න නිසා පටලවා ගන්න එපා. ඒක භාවනා කරන්න මේ ආනාපානෙ මුල් කරගෙන කියලා. ඊළඟට ආනාපානෙ ඉස්මතුණයි කියමු. ඒක උඩ මනස සුමන වෙනවනේ. අනේ කොච්චර දෝ කාලයක් තිබිලා නැතුව මට ආනාපානෙ ආවුණා. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ මුලිච්ච වෙලා මට හිත සුන්දර වුණා. දැන් මේ සුන්දර භාවයකින් මන අපෙන් ආනාපානෙ බලනකොට ආනාපානෙ ගෙවි ගෙවි ගෙවි ගෙවි යනකොට මනස දුම්මන වෙන්න ඉඩ තියෙනවානේ. මේ ආශාවෙන් බලපු ආනාපානේ අයිස්කටයක් අතර ගත්තා වගේ හිමීට හිමීට දිය වෙනවා. ඒතකොට යෝගාවචරය හයියෙන් හුස්ම ගන්න ගත්තොත් දැන් එහෙම නැත්නම් ආයෝගාවචරය සැක හිතන්න ගත්තොත් දැන් මොකද වෙන්නේ? එහෙම නැත්නම් යෝගාවචර මේ ආනපන ගිවිගෙන යනකොට හිත නින්දට වැටුනොත් මොකද වෙන්නේ? යාළ ඇස් වෙලා යන්නේ. එයා හිතන ආනාපාන කියලා කියන්නේ මේ ගල් කැටයක් වගේ එකක්, මණිකක් වගේ එකක්. ඒක පටන් ගන්න වෙලා ඉඳලා ඉවර වෙනකන් එක විදිහටම තියෙන්න ඕනේ. ඒක වෙනස් වීමක් එයා බලාපොරොත්තු වෙන්නේ එයා හිතනවා වෙනස් වීම දුම්මනයක් කරගෙන මනස දුර්මුඛ කරගන්න හේතුවක් එයා කවදාකවත් නිවැරදි වார்த்தාවක් දෙන්නේ නැහැ කමටහනට. එයා ඉතින් අනේ බලන්නකො මෙච්චර අමාරුවෙන් ආනාපාන හොයාගත්ත ඕන ටික වෙලාවක් ගියාම නැති වුණානේ. ඒක හිතන පුද්ගලික දෝෂයක් කියලා. ඒක හිතන සත්‍ය නැතිවීමක් කියලා. ඒක හිතන සමාධිය නැතිවීමක් කියලා. ඒ නිසා එවැනි කෙනෙක්ගෙන් මේ ආනාපානෙට මූණට මූණ දාලා හිටියොත් ඒක එන්නේ එන්නේ විපරිණාමයටපත් වෙනවා. ඒ කියන්නේ මේ යෝගාවචරගේ දෝෂයක් නෙමෙයි සතිය දෝෂයක් නෙමෙයි. ඒක තමයි උදාහරණයක් පෙන්වන්න ඕනේ. ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. නමුත් මේක යෝගාවචරය දුර්මුඛ කරගන්න ගත්තොත් එහෙම නැත්නම් ආනපනෙ ගෙවිකෙනෙක් වෙනාට දැම්මා මොකද කරන්නේ? දැන් ගෙදර ගියාට පස්සේ වුණොත් එහෙනම් මම මොකද කරන්න කියලා මේ ඇතිවෙච්ච කාරණාව මේ අත්පුතු ප්‍රත්‍යක්ෂය ප්‍රශ්නයක් කරගන්න. මේ අත්දැකීම ප්‍රශ්නයක් කරගන්නවා. මොකද අත්දැකීම ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ අත්දැකීම ගැන හිද්ද වෙච්ච දේ. කවදාකවත් කියන්නේ. එයාටින් කියවෙන්නේ නෑ. නමුත් මේ සාමූහික භාවනාදී ඒකට ලොකු ලොකු ආශයක් තියෙනවා. කවුරු ඉඳපු ගමන් වාර්තාගත කරනකොට ආ ඒක හොඳයි කියනකොට අර අහක ඉන්න කෙනාගේ නිකම්ම කුප්පිය පිරෙනවා. ප්‍රශ්නෙත් ඇහෙන උත්තරෙත් ලැබෙනවනේ. තනි තනි ඔය ඉඳලා භාවනා කමටහන් සුද්ධ කරන්න ගියොත් වෙන්නේ නෑ. මම ඉස්ලාම නිල්ලබින්න කාලේ 77 78 වෙන්න ඉඩ තියෙනවා. ඒ භාවනා විදියක් තිබුණේ මම ගියා මොකක් හරි මෙවලා නිල්ලව. ඊට පස්සේ හිටපොරියක් ඔක්කොම හිටියේ ජර්මන් කාර්යෝ සුද්ධෝ. දාම පැවිදිච්ච හමුදු කෙනෙකුත් ඇවිල්ලා හිටියේ ඒ ජර්මන්. ගොඩින් මහත්තයා ගියා රට. දැන් මේ සුද්ධ තමයි කර්මස්ථානාචාරි. ඒ දාමයි පැවිදිලා ආවේ වේගිරි කන්දට ගිහිලා. ඉතින් මයිත් එක කතාවක් නෑ මම විතරයි කලු කොල්ලෙකුට හිටියේ. අනිත් ඔක්කොම සුද්ධෝ. ඉතින් මටත් හරි සන්තෝසයි නිකන් බ්‍රහ්ම ලෝකේ ගියා වගේ සුද්ධොත් එක භාවනා කරන එක දෙල්ලක් නෙවෙයි. ඔය වට්ටි පුළුවන් නම් කරලා බලන්න. ඉතින් මා සන්තෝෂයෙන් භාවනා කරනවා. හැබැයි මෙලෝ දෙයක් මන් දන්නේ නැහැ. කොයිද හිතියෝ දන්නේ මොකද්ද භාවනාව මොකද්ද සක්ම මොකක්ද දන්නේ නැහැ. ඉතින් අර සුදුහාමුදුරෝ දවසක් මයි ළඟට ඇවිල්ලා ඇහුවා. කොඩින් මහත්තයා කිව්වා අපිට ලංකාවෙන් කවුරු හරි ආවොත් මේ ලංකාවේ කැලලක් නේ නිල්ලඹ කියන්නේ උනන්දු කරවන්න කියලා. ඔයා විතරමයි මන් දැක්කේ. ලංකාවේ පුතාව දිගටම කරනවා. මොකද්ද කරන භාවනාව? මට හීන් දාඩියක් දැම්ම දැන් මොනවා කියන්නද? මම මොනවද දන්නේ? ඉතින් සුද්ධත් එක්ක ඉඳගෙන ඉන්නකොට පොඩි උෂ්ණක් එනවා ඉතින්. සන්තෝෂයක් තියෙනවා. ඊට පස්සේ මං කෝවම ඉතින් මොකක් කියන්න බෑ හුස්ම දිහා බලනවා. බොහොම හොඳයි. හරිම හොඳයි. ඒක තමයි බලන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒක බලාගෙන ඉනකොට මොකද වෙන්නේ කියලා විනාඩියක් විතර දීලා හොඳට කතා කරලා මං කො මොනවා වෙනවද දන්නේ ටික වෙලා බලනකොට නිින්ද ගිහිල්ලා කියලා. මියා කොනේ. ඉතින් හරිනේ වැඩේ කියලා. ඉතින් මම දැනගත්තා මේක බොරුවක් කියනවාද මම රවට්ටන්න හදනවද? එහෙම තමයි වෙන්න ඕනේ කිව්වා. ඉතින් මම කිව්වා මොකද්ද දැන් වෙන්න ඕනේ? නෑ මේ බලහන් ඉඳද්දී ආනාපානෙ නැති වෙනවා නම් ඒක තමයි කිව්වා ආනාපාන භාවනාව. දැන් මට සැකයි මේක මේ ඊයේ වැඩිලා ආව මිනිහා. මම බුද්ධ ආගම් කාරය. ඌ එනවා මට කියලා දෙන්න ආනාපානෙ නැති වෙන එක හොඳයි කියලා. මං ගණන් ගත්තේ නෑ. මම කොහොමඩක්වත් ඒ කමඩන් සුද්ධ කිරීමක් වශයෙන් මම දැන් කොහොමද සුද්ධ සන්තෝෂයෙන් දැන් මම එලවන්නේ නැහැ නේ ෂුවර් නේ මම භාවනා කරනවා භාවනා කරනවා ටික වෙලා කරනකොට හුස්ම නැති වෙනවා මම දන්නේ මොකද වෙන්නේ කියලා නින්දට වැටෙනවා හිටියා හිටියා ඊට පස්සේ භාවනා අවුරුදු 79 දැස 80 ගණන් වල වෙනකම්ම අහන්න කිසිම කෙනෙක් නැහැ ලෝකේ භාවනා කරලෝ නැහැ පස්සේ දවසක මට තේරෙන පටන් ගත්තා මුතුම පුදුම කුච්චියක් එන්න පටන් ගන්නවා නිවාඩු දාපු ගමන් ගිහිල්ලා භාවනා කරනවා. මොකද මේ පරිසරයේ කොහෙවත්ක්ම නැහැ. පන්සලකවත් කිසිම තැනක භාවනා මධ්‍යස්ථාන තිබුණේ නැහැ ඒක. මට තේරෙනවා මේක තියෙන හැබැයි ගුරෙක් නැහැ මට. නැෂම සුබදානකට ඇවිල්ලා ඕල් මල්ලට කතා කරලා කිව්වා මෙන්න මේමයි. තල්ල යන ගතියක් තියෙන ඔබ කවුරුවක්වත් කොහේ හරි මොකක්වත්ම දන්නේ නැද්ද මේ විපස්සනා භාවනා ගැන උපදේශපන්තිය. අනේ මන් දන්නේ මම දන්නේ සමති විතරයි. මට කරන්න දෙයක් නැහැ. මම කොහොමද ආයේ එන්න හිතෙන්නේ නැහැ ඉන්නම හිතනවා කියලා මට පොතක් කළා බලන්න. පුළුවන් නම් මේක කියලා කියනකොට ඥානාරාම ස්වාමීන් වහන්සේ විසිල්ලියද සත්‍ය විසුද්ධි සහ විදර්ශනා ඥාන. ඉතින් දත නැමෙනවා මගේ ඌව සිංහල දන්නේ නැහැ අපි. ඒක කියලා භාවනා කරගෙන කරගෙන යනකොට ඒක එක තැනක ලොකු සංසේ ලියලා තියෙනවා. ආශ්‍රද ප්‍රසාදයේ ගොරෝසුවට වැටෙනවා. ඊට පස්සේ සිව්ම වැටෙනවා. ඊට පස්සේ අතිසූක්ෂම වැටෙනවා කියන්නේ. දැන් මට සුද්ධ කියප එකයි මට වෙච්ච එකයි මේක දිහා බලනකොට තේරෙනවා මේක තමයි වෙලා ඇත්තේ. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ කියන්නේ අනපනෙ නොදෙනියයි කියලා. මම හිතේ නොදෙනියාම අතපල්ලේ වැටිල්ලක්, ලිස්සා යෑමක්, සති නැතිවීමක් සමාධිය අද වගේ නම් මට වචනේ කාලේ මතක නැහැ. ඊට පස්සේ නැවත නැවත කියවලා බැලුවා ගිහලා භාවනා කරනකොට බේනවා ඇත්ත තමයි. ආනපන්න හිත දාගන්න අමාරුයි. ඒක විතක්ක ਵਿਚාරේ විශාල ඵලයක්. ආවට පස්සේ විතක්ක ਵਿਚාර නොකර බලන ඉන්නකොට ඒක ගෙවෙනවා. ඊට පස්සේ ලොකු සංස හම්බෙන්න ඇවිල්ලා ගොඩාක් කල් ගිහිල්ලා මං කිව්වා පස්සේ ලොකු සංස ඉතාම ලස්සන ආනපන සති භාවනා කියලා පොතක් ලිව්වා. ඒ පොතේ ලොකු සංස කෝක ලියලා දාන්නේ කියලා ගුරුසු ආනපානේ, ඕලාරික ආනපානේ, ඊට පස්සේ සුකුම ආනපානේ, සුකුමතර ආනපානේ කියලා මේ ආනපනේ ගෙවීම තමයි භාවනා දියුණුව. ඉතින් අර ගෙවීම දුම්මනයක් කරගත්තොත් නින්දට වැටෙනවා කියනවා, සැක උපදවනවා, හයිය හුස්ම ගන්න හදනවා ඇස් දෙක අරලා බලනවා මේ සේරම භාවනාවට අකුල් හෙලා ගන්නවනේ. භාවනා ඉදිරියට යනවා. මෙයා කරන හරියක් කරන්නේ මුණට කියලා ගන්න එක තමයි භාවනාව. එහෙම නැත්නම් අඟට උණු වතුරක් කරනවා වගේ. ඉතින් එතනදී භාවනාවට අනුග්‍රහ කරන්න නම් මේ ගොරෝසු ආනාපාන බිම්බීම හැකිලිමටත් ඕක ඕකමයි. වම දකුණටත් ඕක ඕකමයි. බලන්න ඉන්නකොට ඉන්නකොට තමන්ගේ මූල කර්මස්ථානේ වැවෙන්නේවත් සමාකාරව පැවතීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ ගෙවෙන එක. ඒක විසුද්ධි මාර්ග අටුවා විසුද්ධි මාර්ගයේ සහ තුන්වෙනි පාරාජිකාව පිළිබඳ ලියලා තියෙන අටුවාවේ දෙකම ලියලා තියෙන බුද්ධඝෝසාචාන් වහන්සේ කියනවා මොන භාවනාවත් වඩනකොට වැඩෙනවා. බුදු ගුණ වඩනකොට බුදු ආමර ගුණ වැඩි වැඩි යන්න පටන් ගන්නවා. මෛත්‍රී වඩනකොට වැඩෙනවා. කරුණාව වැඩෙනවා. ආනාපානෙ විතරක් ගෙවෙනවා. ඒ නිසා ආනාපානය අරහත් මාර්ගයේ දක්වාම තියෙන භාවනාවක් අනිත් ඒවා කරනකොට කරනකොට බිස්නස් වගේ දරුවෝ වගේ කසාද බඳලා පස්සේ දරුවෝ ලොකු වැඩි වෙනවනේ බිස්නස් කරනකොට සල්ලි වැඩි වෙනවා වගේ අනිත් ඒවා වැඩෙනවා ආනාපාන විතරක් ගෙවෙනවා මේක හරි අමාරුයි යෝගාවචරයට හේතු ගන්නන්නේ ඒක හරියට ගාන්ටාරට ගහපුවාම ඒ ගාන්ටාරට ගහපු සද්ද කිංකිණි සද්ද නැති වෙන හැටි අහගෙන ඉඳී කියලා කියනවා. ඩෝංගල ගහුවම හිමීට නැතිලා මේක සම්පූර්ණම නැති වෙන තැනට යනකම් අහන්න පුළුවන් නම් අන්න සත්‍ය අන්තිමටම දියුනේ මේ සත්‍ය පාසලේ පොඩි ළමයි එකතු වෙච්චාම 50කට ගිහුවාම ළමයි කෑකොසම් ගහනවනේ ඉඳ ගන්න අමාරුයි නගලන හැටි ඉතින් මං කියනවා පාත්‍රයක් අරගෙන පාත්‍රයට එකක් ගහලා ඒ පාත්‍රයේ සද්ද ඉවර වෙන තැන අහන්නයි කියලා අහන්න බෑනේ දඟල දඟලා ඉතින් පළවෙනි සැරේ වුන් දඟලනවා සද්ද මටවත් ඇහෙන්නේ නැහැ ඒකවල. ඒකට ඔහොම දඟලලා බෑ. දැන් හොඳට අහගෙන ඉන්න ඕන මම සද්දයක් කරනවා. ඉවර නැටි අහන්න. සද්දේ අවසාන බිඳුව අහන්න. ඉතින් ළමෙන්ට මම කව විනාඩි 5ක නෑ විනාඩි 5ක් දීලා කිව්වා රචනයක් ලියන්න සද්දේ අවසාන ඇහිම කොහොමද අත්දකින්නේ කියලා. ගහණ්ඩාලට ගැහුවට පස්සේ සද්ද නැති වෙන තැන කොහොමද අත්දකින්නේ කියලා. ඒ ළමේ කියනවා ස්වාමීන් වහන්සේ මුළු 100 100ක්ම අවධානයෙන් හිටියේ නැත්නම් සද්ද ඉවර වෙනකන් දකින්න බෑ. ඒකට පුදුමාකාර ලෑස්තියකින් ගියොත් මහා පුදුමාකාර පිරිචිගතියක් එනවා සද්ද ඉවර වෙන තැන එනකොට කියලා. කොච්චර මිනිස්සු මේ පොඩි උන්ගේ කුසලතා තියෙනවද කියලා බලන්න. ඒක මේ බණට අදාළ නැහැ මම මේ කිව්වේ. ඒක ආනාපාන මේ වගේ සම්පූර්ණයෙන්ම ගෙවෙනවා දැක්කනම් ඕක තමයි නිවනට බොහොම කිට්ටුයි. නමුත් වෙලාවක ආනපාන පේනවා ආය නැති වෙනවා. දැන් අපි හිතමු ඉවර උණයි කියලා. දැන් මෙයා සතුටු උණයි කියලා හිතමු. හරි හරි හරි දැන් ගියා. ඔන්න ටික වෙලා ගියම ආය ආනපාන මතුවේ. ඕන ආය දුම්මන වෙනවා. දැන් නැතිවීම හොඳයි කියාගෙන යන යෝගාවචරේකට නම් නැති වෙලා ටික වෙලා කියන විනාඩි 10ක විතර ඉබේම ආය ආනපනෙ මතුවේ. දැන් ඒකට දුම්මන වෙනවා. ආයෙ ඒක දිහාම කමන්නේ. ඕක කමන්නේ බලා හිටපන් කිව්වොත් ආයෙ නැති වෙනවා. ආයෙ සුමන වෙනවා. ආයෙ දුම්මන. ආයෙ සුමන. මොකද මේ ආනපනෙ නැති වෙච්ච එක ආයෙ ටිකක් එනවා නැති වෙනවා. ටිකක් වෙනවා නැති වෙනවා. සම්පූර්ණම ස්වයන් සිද්ධව සිදු වෙනවා. මෙන්න මේ සුමන දුම්මන නැතුව ටිකටම බලන්නේ තින්ට ඉන්ට ඉන්ට ඉන්ට තේරෙනවා. ඇති වෙනව නම් නැති වෙනව නැති වෙනව නම් ඇති වෙනව නැති වෙනවට සතුටු වුණොත් නැතිවීම දුකක්. නැති වෙනවට සතුටු වුණොත් ඇතිවීම දුකක්. ওই දුක සැප නැතුව ඔය බලන්නේ හිටපන්. නිකන් හිටපන්. අපි ඇති වෙනට සතුටු නම් නැති වෙනට කනගාටු වෙනවා. ඔය සාකච්ඡාව මම මෙහෙ වැව්වෙම මේ ආනාපානේ හෝ අරමුණක් නැති වෙච්චාම මොකද්ද කරන්න කියලා එක එක්කෙනාගේ මතය ඇහුවොත් සමහර කෙනා අරමුණක් තියෙන වෙලාවේ ඇඟට ලැබුණ නොනැති වෙනකොට හීන් දාඩි දානවා බය වෙනවා කියන. තව සමහර කෙනා අරමුණ නැති වෙනකොට ලොකු කුසලයක්. ලොකු භාවනා දිනුවා කණේ ඒ උනාට ඉබේම අරමුණ මත වෙනවනේ. මෙන්න මෙතෙන්දි මේ මනාපමනාප දෙක නැතුව තිබුණත් ඒක හේතුඵල ධර්මකින් තියෙනවා. නැති වුණත් ඒක හේතුඵල ධර්මික වෙන්නේ. ඕකට අපි මති යෝජනා විනිශ්චය මනින් නැතුව දිහා බලාන ඉන්න පුළුවන් නම් අපිට පේන්න පටන් ගන්නවා භවනා දිහා බලනකොට වර එක ආනපනේ ලාවට මතුවලා ආයෙ නැති වෙනවා. ආයෙ මතුවෙනවා නැති වෙනවා. මෙතන සුමන දුම්මනකම නැතුව මේ සති සම්පජඤ්ඤේ වැඩිවීමක් මේ සිද්ධ වෙන්නේ උපේක්ෂා වැඩිවීමක් වෙන්නේ කියලා යෝගාවචරයට තේරුම් ගන්නන්ට මේ වගේ වැඩමුළුවකදී එච්චරම බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක ගැඹුරුයි ඒක. ඒක බොහොම සියුම් තත්ත්වයක් තියෙනවා. නමුත් අපි ඊයේ පෙරේද කරපු ධර්ම සාකච්ඡාවලදී පුළුවන් තරම් මම උත්සාහ කරා මේකදී යෝගාවචරක හිතට දාන්න මේක විනිශ්චය කරන්න එපා. විනිශ්චය කරන එක වෙන කඩප්පුලිකමක් හිතේ තියෙන. විඥානයේ තියෙන නැහැදිච්ච පට්ටබඳුරු දහවදුරා කඩප්පුලි වැඩක්. බෝධිය බලහන් ඉතිපා. මේකට වෙන්නේ ඇති වුණොත් නැති වෙනවා. නැති වුණොත් ඇති වෙනවා. සද්දත් ඔච්චරයි. හේජ විලිත් ඔච්චරයි. නැත්නම් අඩුම ගාණ ආනපනත් එක්ක කටයුතු කෙරුවොත් එයාට ලොකු ඉඩක් හම්බ වෙනවා. ඒ වෙලාවට සද්ද වගේක් ඇවිල්ලා එහෙම නැතිලා නමක ඈතින් එන සද්දයක්. ඒකේ වේදනත් වෙන්නේ නැතිලා. පිටිලි තෙල්ල නැතිලා යනවා. ඉතින් ඌවට කතන්දර ගන්න මොකද? සෙන් මාස්ටර් කෙනෙක් මේ මහායාන ගියාලු වැවක් අයිනේ ගෝලෙක් එක්ක. ඉතින් මේ මාස්ටර් හරිම තරයි. ඉතින් ගෝලයා දැක්කලු ලස්සන හැඩයකට වල්තාරාව වගේ පියාඹනවා. ඒ මනුස්සයාට ඇතිවෙච්ච සතුට නිසා සර් දැක්කද? කියලා හොරු වල්තාරාව. ඉතින් බල්ලා වල්තාරාව දිහා දැකලා ගුරු රැව්වලු. උන් ආපු තැන තමසේ දන්නවද? මම දන්නේ නැහැ. උන් පියාඹල යන්නේ කොයිද කියලා දන්නවද? නැහැ. අන්න රත් වෙන්න එකක් ඇහුවලු ඊට පස්සේ ආපු තැන දන්නෙත් නැත්තම් යන තැන දන්නෙත් නැත්තම් මොකටද කෝ කතා කරන්නේ? හිතවිලියට උත්තරේ කියන්න දෙන එක ආපු තැන අපි දන්නෙත් නැත්තම් යන තැන දන්නෙත් නැත්තම් කාටද මොකට චෝදනා කරන්න මට හිතවිලි ආවයි කියලා. ඒක නිකම්ම යනවනේ. ඉතින් මට මේ කන රත් වෙන්න ගහන්න විදියක් නැහැ මෙතන ටිකක් ඉඩ ළඟදී මට. මොකද ළඟ වාඩි කරවනවා නම් මටත් පන්තල් ගොඩක් මේ කැලේ යන වල්තාරාවුන්ට මොකටද මේ කතන්දර ගොතන්නේ? ඒක දකින්න ඕනේ ආනාපානෙ ගෙවෙනවා ඇති වෙනවා. ගෙවෙනවා ඇති වෙනකොට දැක්කට පස්සේ පේනවා ආනාපානයවත් නිවන කියන්නේ ආහනාපානෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සුරේක දාගෙන අතේ බැඳගෙන ආරස්සක යන්ත්‍රයක් ගන්න එක නෙවෙයි. ඒක ගෙවෙන කොටයි වැඩේ තියෙන්නේ. නැත්නම් ගෙවුනට එනවා. මේක හරියට ඒ වෙච්ච විදිහට වාර්තා කරන්න මොන්න තරම් මනසා ධම්මං ඤත්වා නේව සුමනෝ හෝති නදුම්මනෝ හෝති බොක්කෝච විහෙරති සතෝ සම්පජානෝ කියන එක අර විතක්ක ਵਿਚාරයට වැඩි ගැඹුරක් ඕකේ තියෙනවා තුන්වෙනි කාරණාවට මම යනවා ඒකෙදි නම් මම දන්නවා බර ගානකට මේ heart attack එනවා TNT පෙට්ටියම තියාගන්න කට්ටිය ඉන්නවා දිවයට තියාගන්න. මොකද නැත්තම් කට්ටියට ටිකක් හෝම්ම ගන්න බැරි වෙනවා. ඒ මොකද මේ සතියත් ඔය වගේම නැති වෙනවා. මේ විතක්කේ මාර්ගයෙන් හදාගන්න සතියත් එනත මේ ආනාපානෙ මගින් හදාගන්න සතියත් ඒ වගේම නැති වෙනවා. සතිය ඇති වෙනකොට සුමන වෙනවා නම් සතිය නැති වෙනකොට දුම්මන වෙනවා නම් තාම කියන්න බෑ යෝගාවචරය කියලා. ඉතින් පුළුවන් මේ අපි ඉච්ඡර මහන්සි වෙලා සිල් රැකගෙන, ගෙවල් දරුවල් ළමෝ දරුවෝ අතාරලා ඇවිල්ලා මාස ගණන් නැත්තම් මේ වගේ රිට්‍රීට් කරලා ඇති කරගත්ත සතිය නැති වෙද්දී හිත දුර්මුඛ කරගන්න නැතුව ඉන්නේ. හරිම අමාරුයි. අනික මොන බඩු විකුණා ගත්තත් මේ බඩු පොළවට දැම්මම කවුරුත් ගන්න කැමති නැහැ. මොකද ඔක්කොම මැරෙන්න හදනවා. සතියම තියාගෙන ඉන්න. තම සතිය අනිත්‍ය ධර්මයක් කියලා පිළිගන්නද? පිළිගන්නන්ට උත්සාහ පිළිගනීද? ඊටත් අමාරුයි කියනකොට සතිය කියන්නේ දුක්ඛ ධර්මයක් කියලා. සතිය කියන්නේ දුක දනවන දෙයක් කියලා. ඉතින් එහෙනම් මොකටද සතිපට්ඨාන වැඩන්නේ? මොකටද අපි පළවෙනි වාක්‍යය දෙන්නේ මේ භාවනා වැඩමුළු අපි කරන්න සතිය වඩන්නයි කියලා කියන්නේ මොකටද? විතක්ක ਵਿਚාර වගේමයි ආනාපානෙ වගේමයි ආනාපානෙන් ඇති වෙන සතියත් නැති උණයි කියලා දුරුමුඛ වෙන්න එපා. ඔයා අපව වෙනවා. ආවයි කියලා සුමන භාවයක් ඇති කරන්න එපා. මොකද එයා යනවා. පල්තාරාවෙක්. මෙන්න මේක දිහා බල්ලා ජීවත් වෙනවා නම් වැඩියෙන්ම භවනා සිද්ධ වෙන්නේ එදිනදා වැඩවල පරියන්කේදී නෙවෙයි. සක්මණ ඉදින් ගන්න ලාවට එනවා. හැරෙන හැමතැනදීම සතිය කරනවානේ. එදේ ඒක හොඳ අභ්‍යාසයයි. එදිනදා වැඩවලදී බොහොම මාරුයි සතිය එනවට එළිය යනවා. මේ සතිය කියන එක ඇති වෙනත් නැති වුණත් සුමන දුමන නැති කියන මේ කාරණාව තේරුම් ගත්තොත් මං කියන්නේ සුතමේ වශයෙන් සතිය ගන්න හැම වෙලාවකම සන්තෝෂයක් ඇති කරගන්න පුළුවන් මං ඉස්සර වගේ ඉසాత බැදගෙන අතුයේ පත් දෙක පපුවේ අත් දෙක ගන්න අඬන්නේ නැහැ දැන් මේ සතිය කියන්නේ ඇති වෙන්නේ නැති වෙන එකක් කියලා. හැබැයි නිකමට හිතන්න ඕක කිව්වනම් රිට්‍රීට් එක මුලදි මොනවද වෙන්නේ? පිටිට එක මුලදී වගේ නම් මෝ සතිය කියන්නේ මුරුක් වගේ જાතිය හරීම රසයි කනකොට චර්චර ගන්න හුද්දට වඩන්න තිකට වඩන්න අනේ වඩන්න කොහොමරි වඩන්න කියලා කියන එකල යන්න ඉස්සල දවසේ කියනවා ඕක නිකන් කැඩෙන සුළු එකක් ඕක නිකන් සෞත්තු දෙයක් අනිච්ඡං දුක්ඛං හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අනත්තන් නිසා ඒ අනුන්ගේ දරුවන්ට උපැන්න සාතික ලියන්න ඕනේ නැහැ. ඒ නිසා මේ සතිය කියන ධර්මය පදනම් කරගෙන සතිය දැනගෙන ඇති වෙනකොට සුන්දර භාවයක් නැති වෙනකොට දුර්මක භාවයක් කියන එක සතියත් එක්කම යන දෙයක්. මෙන්න මෙතෙන්දි පුළුවන් ද උපේක්ෂකෝ විහෙරති සතෝ සම්පජානෝ. මේකට ලෑස්තිලා මේ සතිය නැතිවීම පිළිබඳ අපේක්ෂාවෙන් සතිය වඩනවායි කියලා කියන්නේ have an appointment with the disappointment so that there will be any disappointment. බලාපොරොත්තු සුන් වීම බලාපොරොත්තුවක් කරගෙන යන්න. කවදාකවත් ඒතර බලාපොරොත්තු සුන් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවානේ මේ මම නිවන් දකින්න හදනවා කියන්නේ මම කියන්නේ නිවනේ සම්පූර්ණ විරුද්ධකාරය. මට නිවන් දකින්න බෑ නිවන් දකින්නට මම නෑ. නිවන් දකින්නකොට ওই නිවන් දකින්න අමුඩ ගහන එක නෑ. නිවන් දකින්න තටමන එක නෑ. සැලසුම් හදන මිනිහා නෑ. උන්දටත් කියලා වෙනවා. ඒ නිසා රැට නිින්දයිද මන් දන්නේ නෑ. නිසා සුද්දෙක් ලියනවා සුද්දෙක් ලියනවා සරුවචන් වහන්සේ පහළ වීම නිසා 84000කටත් වැඩි සෙනඟ නිවන් දැකලා තියෙනවා කියලා. මේ සම්මත වචනයක් අරගෙන. එයා අහනවා කවුරු හරි නිවන් දැක්කයි කියලා පාටියක් දාපු කතාවක් තියෙනවා. පාටියක් දාන්න ඉතුරු වෙන්නේ නැහැ කවුරක්වත්. අපි ලබන සාමාන්‍ය ජීවිතයේ මේ තුප්පහි ජයග්‍රහණ තියෙන ඒවට අපි පාටි දාගෙන උපන්දින සාද දාගෙන අනිත්වාදි කරන නටනවනේ ඒ ඔක්කොම තුප්පහි දේවල් තමයි. මේ අති සූක්ෂම ගැඹුරු දේ අන්තිම අමාරු දේ. නමුත් ඒක ලැබුණයි කියලා හෝ නැති උණයි කියලා හෝ සැලෙන මනසක් තියෙනවා නම් සුමන දුම්මන භාවයේ තියෙනවා නම් ඒක නට තාම උපේක්ෂාව වඩන්න බෑ සති සම්පජාන්නේ. ඉතින් මේ බඩු විකිනේයිද ਸਰවඥාන්සේ ජනප්‍රිය වෙයිද? ඇයි මිනිස්සු භාවනා කරන්නේ නැත්තේ? මට හිතෙනවා මේක මිනිසුන්ට තේරලා තියෙනවා කියලා ඒකෙන් තමයි නැති භාවනා කරන්නේ. ওই සතිය කොච්චර තතමලා වැඩියා සුදු ඇඳගෙන බාපණ දාගෙන සිල් රැකගෙන රැට නොකා තතමගෙන වැදුවට ඉති ඕකත් දෙන්න වෙනවනම් වඩන්න නැතුව හිටපුවා හොඳනේ නැද්ද මං ආන්නේ ඒ නිසා අපිටයි ਬਾගෙට පිස්සු කියලා මට හිතෙනවා මේ දැන දැන දැක දැක සතිය වඩන්නේ ඒක ඒක ඇති උනත් නැති උනත් නැති වෙන බව දැනගෙන මේ සතියට මෙච්චර කැප කරනකොට ලෝකය අපිට බයිනවා භාවනා පිස්ස භාවනා පිස්සයි ඒක නිසා ධර්මතා කියන වචනෙන් ওই විතක්ක ਵਿਚාර සහ අරමුණ සහ සතිය විතරක් ගන්න බෑ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මේ සතිය පවා අන්තිමට දීලා දාන්න වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා ධම්මෝපි වෝ භික්ඛවේ පහතබ්බා පගේව අධම්මෝ. කුල්ලූපම සූත්‍රය දේශනා කරලා මහණනි මේ උඹලා රකින්න ධර්මයක් උඹලට අතාරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද කියලා. අපි හිතනවා නෑ නිවනට යනකොට ධර්ම හොඳට කැට ගැහිලා. අතට හම්බුවේ නිකන් සූරයක් වගේ එකක්. එහෙනම් තලහුලියක් වගේ එකක් අතට හම්බුවේ ඕක තමයි නිවන කියන්නේ කියලා හිතාන ඉන්නවනම් එහෙනම් ඉතින් ඒ ඇල්ලිල්ල නිසාම නිවනට ය아가න්න හම්බෙන්නේ නෑ. ඉතින්දි සියල්ල අතහරින්න වෙනවා සතියත් අතහරින්න වෙනවා. ඒ නිසා සතිය නැති වෙලා නැති වෙන චිත්තක්ෂණයක මේ සතිය නැති වෙන්නේ හරියට ප්‍රසවාසයේ ගෙවිලා යනවා වගේ. හරියට ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවිලා යනවා වගේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් නිරෝධය ඒ නිදර්ශනයක් වශයෙන් කියනවා අපි හිතමු ඔය අද කියවපු මම හිතන්නේ ලිපි දෙක තුනක තිබුණා. සමහරට පරියන්කේ නැගිටිනකොට හොඳටම සතිය. නමුත් බෙල්ලෙක් ගැව්වා, දානට ගිහී ගව නැගිටින්න උනා. කිනකොට පුළුවන් නම් නැගිට්ටට පස්සේ මේ මේ ඇතිවිච්ච මේ සතිය ගෙවෙන හැටි බලන්න. පැයක් දෙකක් යනකොට ඔක බින්දුවටම බහිනවා. දුර්මන කරගන්න නැතුව මනස දුර්මුඛ කරගන්නත් දැන් මම ළඟ තියෙන සත්‍යයක් කවුරු හරි මට කතා කරා නැත්තම් gediy ගම මම නැගිට්ටා. දැන් ඉරියව් වෙනස් වුණා. දැන් මම යන්නේ කැමරට නැත්තම් වැසිකිළියට. ඒ යන ගමනේදී සතිය කෙවෙන හැටි. ඒක මංගල කාරණාවක් විදිහට ධම්මානුපස්සනාවක් විදිහට සතිය උත්කෘෂ්ඨම දේ විදිහට සතිය නැති වෙන හැටි බැලීම තමයි සතිය උත්කෘෂ්ඨම දේ. ඉතින් ඒකට දෙන්න තියෙන දර්ශනය තමයි මම කියන්නේ ඒකයි ඔය heart attack එකයි කියලා බය වෙනවා කියලා කියන්නේ. ඇහැලේවල කුමාරි හැමයි තමන්ගේ කුසේ වදාගත්ත දරුවා වනේලාලා කෙටුවයි කියලා කතාවක් අහලා තියෙනනේ. පුළුවන් ද කරන්න? තමන්ගේ කුසින් වදාගත්ත දරුවා රාජානට වනේලාලා කොටනවා වගේ ඊටත් හපන් අපි මේ හදාගන්න සතිය. ජීවන් දකින්න ඉස්සලා ඒකටත් ආයිබොන් කියන්නේ. යන්නම් කියනකොට හොන්දා හොන්දා කියන්න වෙයි. අමාරුයි. ඒක තමයි මේ ලෝකේ ඒකට අහුවෙන්නේ නැති ධර්මතාවයක් නෑ මේ මන දුම්මන සුමන කියන ධර්මතාවයට අපි හිතනවා මේ කෙලෙස් විතරයි අහුවෙන්නේ කියලා. අරමුණු රූප අරමුණු විතරයි කියලා නෑ. ධර්මානුමෝල වශයෙන් සතිය ගත්තත් ප්‍රඥාව ගත්තත් සමාධිගත ඒකත් අත්හරින්න වෙනවා. ඒකත් අනිත්‍ය ධර්මයක්, ඒකත් දුක්ඛ ධර්මයක්, ඒකත් අනාත්ම ධර්මයක්. අන්න ඒකට ලෑස්තිලා සතිය වඩනවා නම් එයා වඩන්නේ සතියෙන් ආඩම්බර වෙන්න නෙමෙයි සතිය හරහා අනිච්චන් දුක්ඛං අනත්තං අදහට ගන්න මිස සතිය ආඩම්බර කරන ගෙත ගෙනියලා තියාගන්න නෙමෙයි. එතකොට මේ හැදෙන මනසට අපි කියනවා තාදී මනස කියලා. නොසලෙන මනස කියලා. නැත්නම් එහෙව් මනසක්. මේ තමන් අනිවාර්යයෙන් වඩලනද මේ ධර්මයක් මේ සතියත් මේ සමාධියත් මේ ප්‍රඥාවත් ඒකාන්තයෙන්ම යනවා. නමුත් මම මේ ගත්ත අභ්‍යාසයට මොකුත් වෙන්නේ නැහැ. අභ්‍යාසයට මොකක්වත් වෙන්නේ නැහැ. සත්‍ය කැඩෙන හැටි බලන හිතට මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ කරනවා පස්සේ ආය හදන හැටි ඉගෙන ගන්නෙ. මමමයි පරෝපදේශ රහිතව මේ හදන දේ ආය නැති වෙනවා. ඉතින් සුද්ධ එකම තමයි ඒකට ලියලා තියෙන්නේ. ඌ මීමැසියෙකුට කතා කරුවලු කතා කරලා දැන් බලපන් උඹ හදන හදන මීමැසි මීමැ මී පැණි සේර මිනිස්සු කඩා ගන්නවනේ ඒකට බලපන් උඹ ඉර පායනකොට මේ එළියට ගිහිල්ලා දීපාන්දර ගිහිල්ලා මේ මේ මේ පැණි හදන උඹ කවදාකවත් මන් දොස්සහි වෙලා නැහැ ලෝකේ ඉන්න දක්ෂම සතා උඹට කම්මැලි හිතෙන්නේ නැද්ද මේ හදන හදන මේ පැණි කඩනවා නම් මොකටද දෙච්චර මහන්සියලා ඕ ටයිම් දාගෙන වැඩ කරන්නේ කියලා මීමැසකවලු අපි හදපු මීපැණි කඩන්න මනුස්සයට පුළුවන්. නමුත් මීපැණි හැදීමේ රහස මගෙන් උදර ගන්න මනුස්සයට බෑ. ඒක මම විතරයි දන්නේ. මම ඒකට ආඩම්බර වෙන්නේ හදන මීමැණි වලනේ ප්‍රතිඵලෙ නෙමෙයි. මම මීපැණි හදන හැටි දන්නවා. ඒක මනුස්සයට හොරකම් කරන්න බෑ. ඒකේ සත්‍ය කන්නට බය වෙන්න එපා. සත්‍ය හදන හැටි මම දන්නවා. මරණ මොහොතේ ජීවත් ආසරණය කරන්නේ නැහැ. ඕනේ නන්නත්තරක ඉඳලා මේක සතිමත් වෙන්න පුළුවන් තැන දන්න මනුස්සයගේ ඒ දැනුම මරණ චිත්තක්ෂණයේදීවත් තමන් අමතක කරන්නේ නැහැ කියලා සරුවචන්ස අපිට සාතිකයක් දෙනවා. යම් හේයකින් මේ බන සුතහ බණින් අහලා සුතමේ ධතා හිතේ දරාගෙන ಪರಿචිතා හොඳට දිරවගෙන හපලා කාලා කියලා කියයි. සුතා දතා ಪರಿචිතා සුසමාරද්ධා අරබණලද වීර්ය සතත අභ්‍යාසයෙන් නිතර මිදලා මනසානුපෙක්ඛිතා මනසෙන් කල්පනා කරලා බලලා මේ අපි දන්න ඉතිහාසයේ භූගෝලයේ වගේද මේක භෞතික විද්‍යා රසායන විද්‍යා වගේ එකක්ද මේක දේශපාලන සහ ආර්ථික විද්‍යාව වගේ එකක්ද මේක නෑ මුදුවර තේරුම් අරගන්න මේක නෛර්යානිකයි මුදුවර තේරුම් ගන්න මේක අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මිකයි මේක අනිවාර්යයෙන්ම ධාර්මිකයි අනිකුත් විෂන් එක බලනකොට සුතා දතා පරිච්ඡා මනසාන පෙක්කතා ditthiya suppati vijja හරියටම දැනගන්න ඕනේ මේ සියල්ලම මැරෙන බව නැති වෙන බව මැරෙන්න ඉස්සලා දැකලා තිබ්බනම් එයාට මරණෙදීවත් හිත කලකොල වෙන්නේ නැහැ කියලා බුදුහාම සඳහන් කරා සුතා දතා පරිචිතා මනසාන පෙක්කිතා ditthiya suppati vijjaha කියන මට්ටමට පත් කරගත්තොත් මේ ඉන්න ජීවිතයේ මේ දහසකුත් කරදර මැද එහෙම නැත්නම් අපිට තියෙන මේ নানা ආකාර වගකීම් මැද එයා මරණ මොහොතදී සම්පූර්ණ සීවිකල් වුණත් හිත සුගතියකට යනවලු. ඊට පස්සේ කල්පනා කරනවලු මම මරණ වෙලාවේ සම්පූර්ණ විකල් වෙලා හිටියේ. මම කොහොමද මේ හරි තැනකට ආවේ? එතකොට යාට සතුප්පාද කියලා එකක් සිද්ධ වෙනවා කියනවා මං ගිය ආත්මේ සතිය වඩලා තියෙනවා. ඒ වඩන ලද සතිය අර වගේ අසීප අවස්ථාවේදීත් මට මාව යොමු කරනවා කියලා නැවත පිට ගිය හිත ආයෙත් අරමුණට එනකොට අපි ඒකට කියනවා සතුප්පාදේ කියලා. කොච්චර නන්නත්තර වුණත් හිත ආපහු ගන්න පුළුවන්. මූල කර්මස්ථානට අන්න ඒක පුරුදු කරන්න. එතකොට සතිය කරනවා කියනවනේ කරනවා කියන්නේ. කරලා නැහැ කියනොත් නැහැ කියන්නේ. මේකෙද මත විමසන්න බලන්න. ඒ වගේ හිත පිට ගියාම නැවත හිත ගන්න පුළුවන් එකන හිත කැඩිලා හදනවද නැත්නම් හිත පිට ගියා සතිය නැතිලා නැතුව සතියේම පැවැත්මක්ද කියන එක හරියම විස්තර කරන්න. ඉතින් ඒක නිසා ධර්මානුපස්සනා පැත්තෙන් බැලුවොත් අපි කියන මේ මනසා ධම්මං විඤ්ඤාය මේ මනස දුම්මන සුමන වෙන එක බණ නාහ අල්ලගන්න අමාරුයි. ඇහෙන බණ ගලපන්න නැතුව මෙතෙක් Taman දන්න එක අල්ලගන්න අමාරුයි. ඒකෙන් භාවනාදී දැනගත්තොත් ආනපනෙ එනවා යනවා. සතිය එනවා යනවා. වරින් වර විතක්ක ਵਿਚාර තියෙනවා වරින් වර නැතිනවා. මේක තමයි ස්වභාවය. මේකට ඇයි උනේ ඇයි නැති වෙන්නේ කියලා ප්‍රශ්න අහන්න ගත්තොත් අපි ඔය උපේක්ෂාව සහ සති සම්පජඤ්ඤයට කෙනහිල්ලක් සිද්ධ වෙනවා. ඒක නිසා ආචාන් රම්ගෙන් චක්මන් සාමතුන් අහලා තියෙනවා කොහොමද දැනගන්නේ කවුරු රහත්ුණයි කියලා. එයා ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ නැහැ කිව්වා. එදෙන මේ කොයි එකත් එනවා යනවා නම් කායෙන් අහලා මොනව කරන්නේ? බුදු කියන්නේ ඒකම නැවත කර කර හිටපන්. ආයෙ ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ. මොකද ප්‍රශ්න අහලා කවුරුත් උත්තර දුන්නා කියලා මොනවද හම්බෙන්නේ? Tamanne තියෙන කරපු දේම දිගට දිගට කරන. ඒක තමයි මේ සතත අභ්‍යාසය කියන්නේ. සතත විහාරී කියලා වචනයක් මේකදී පාවිච්චි වෙන්නේ. කතමෙච්ච ධම්ම උපාදේතබ්බා. මොනවද මේ උපදීත ධර්මය? ච සතත විහාරී. මේ රූප බලන හැම වෙලාවෙම අවදිින් ඉන්න බලන්න පුළුවන්. සද්ධාහන ගන්ධ රස පහස විඳින ධර්මතාවයක් වෙනකොට අවදිින් ඉන්න බලන්න අවදිින් ඉඳලා මේ එනේන හැම එකකින්ම හිත මනාපමනාප එයින් මතුවෙන දෙයි මනාපමනාව පහළොත් වෙච්ච ගමන් මනාපමනාව පහළ කරන හිත මමයා එතකොටම පහළ වෙනවා. දකින්නේ මනාපමනාප නැත්තම් මෙතනත් නැහැ. සිද්ධියක් වෙනවා. එතනත් නැත්තම් මෙතනත් නැත්තම් අතරමැදකුත් නැහැ. ඒක තමයි නිවන කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඇසුරු කරන මධ්‍යස්ථ අරමුණ. තාම තද බල කාම අරමුණු, ද්වේෂ අරමුණු ඇසුරු කරන්නත් එපා. එහෙම නැත්නම් මනස හදාගන්න ඔය කොයි දේ නිකන් හුදු සංඥාවක් විතරයි හිත මනාපමනාප දෙකට වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක මැරෙන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ ඒ තීරුම් ගත දවසට පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ සෝවන් වුණාට පස්සේ මේක කරන්න කියලා හිතන්න යන්න එපා එතකන් රහත් වෙච්ච කෙනෙක් වගේ හැසිරෙන්න මනාපේ එනකොටම දැනගන්න අන්න ආවා මම යන්න ඕන උපේක්ෂාවට අමනාප එනකොටම දැනගන්න කරගෙන කරගෙන යනකොට ඒක සාක්ෂාත් වෙනවා. ඒකට මේ මෛත්‍රී බුදුහාමර කරන් ඉන්න ඕනේ. එහෙනම් මම පාරමිතා පිළිමදි එහෙනම් මේක ත්‍රි හේතුක ප්‍රතිසන්දි දෙන්න ඕනේ කියලා මේ එක එකන එක එකන එක එක රෙසිපිස් දෙනවා. ඒක දින එක එකක්වත් භාවනා කරන්න ආයේ නෙමෙයි. ඒක භාවනා කරන්න ආයේ විතර මේ මේ ශේෂ්ඨයි අයිතිවාසිකම කාටවත් නැහැ. ඒ නිසා මේ නොසලෙන මනස, තාදී මනස අෂ්ටලෝක ධර්මේ කම්ප නොවන මනස එහෙව් මනස තථා කියලා සරුවචන්සේ සඳහන් කරනවා. ඒ නිසා තථාගත ඒ தත්ත්වයටපත් වෙච්ච කෙනාට බුදුහමරෝ තමත් වෙනවා තථාගතයන් වහන්සේ කියලා ඕනම කෙනෙකුටපත් වෙන්න පුළුවන්. පුංචිලිය සාලේසි නිසා කියනවා නෙවෙයි කළ හැක්කක්. ඒකට තථාගත කියන නමට ගැලපෙන නිසා මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච සිසිල් දෙනාට වෙන දෙයක් ඇති කරගන්න ශක්තිය ධෛර්යය බලය පහළ වේවා. ඒ පහළ වීම පිණිස මේ ධර්ම දේශනාවත් මෙතෙක් කරලා ධර්ම දේශනාවලුත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දරසේ ධර්ම දේශනාව නැත කරනවා දේශනාවලියේ સમાප්තිය සටහන් කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා